පැයක් විතර වගේ කාලය අරන් තිනවා. ධර්ම දේශනාව සඳහා ඒකට වැඩි පුරක් කියලා තිනවා වගේ පේන කෙසේ නමුත් මම ආරාධනා කර සිටිනවා මේ මතින් ඉදිරිපත් වෙච්ච කරුණු මතින් ප්‍රශ්න කරන්න හෝ ප්‍රකාශන ඉදිරිපත් කරන්න හෝ එහෙම නැත්නම් ධර්ම මාතෘකාවක් මතු කරගන්න තියෙනවනම් ඒ සඳහා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. වෙනකොට කවන්නේ නැහැ දැන් සම්බන්ධ වෙනවා කොහොමද යනවාසේ පින්වන් පසු විඥාණයට මොකද වෙන්නේ කියලා. අපිට දැනගන්න පුළුවන් ඉන්නේ පින්වන් පාණ්ඩ ඉස්සෙල්ලා පහත් වෙන්නේ ඉස්සෙල්ලා විඥාණය කියන්නේ මොකද්ද කියන එක දැනගන්න. මොකද ඒ වෙලාව විඥානය පවතිනවා. ආයේ ආත්මාට පස්සේ ඒ නැත්තම් පින්වන් පාණ්ඩ පස්සේ විඥාණය විසිරී ගිය බවයි තියෙන්නේ. නැත්නම් කියනවා නම් විදර්ශනාක් විදිහට ගඟක් පල්ලයට ගලාගෙන යනකොට හෝ ගඟක් ගිහිල්ලා මුහුදකට පිවිසෙන වෙලාවකදී දියසුලිය ඇති වෙනවා. එතකොට මේ දියසුලිය සංසිඳුණාට පස්සේ ඒකට මොකද වෙන්නේ? දියසුලිය කියන්නේ විකෘතියක්. විකෘතිය ආය ප්‍රකෘතියට පත් කරන ජලයේ වාරපත් කරන ඉතරයි කියන්නේ. ඒ වගේ විදේශ ලෙවල කොටකට යනවා. යේසුලේ ලෝකේ ප්‍රත්‍ය තත්‍ය ස්වභාවික දෙයක්ුත් නෙවෙයි. යේසුලේ කියන්නේ වෙනස් වේග දෙකක් සහිත දීවැල් දහරාවල් දෙකක් එකට ගැටෙනකොට ඇති වෙන විලෝපනයක් විකෘතියක්. ඒ දීවැල් වල මේක සමාන්තර වෙනකොට අර යේසුලේ නැතිලා යනවා. යේසුලේ කියනකම් ඒ යේසුලේ පෙන්වන්න පුළුවන් අතන තියෙන්නේ ලොකු යේසුලියා මේකයි මේකයි. යේසුලේ නැතුණාට පස්සේ ඒක එහෙම පෙන්වන්න පුළුවන් තරක් නැහැ. මොකද ඒක ජලයේ බවට පත් වෙනවා. ඒක නිසා මේ විඥාණයට මොකද වෙන්නේ කියන කාරණේ කියන්න තියෙන්නේ විඥාණය කියන්නේම විකෘතියක්. පටලවිල්ල. අවුලක්. අන්නේ අවුල නැති වෙනාට පස්සේ ප්‍රകൃතිය පවතින. ඒක අපි අහන්න ප්‍රകൃති කියනවා. ප්‍රകൃතිය තමයි අපි අපි අපේ තේරවාදකමට නිපාණය කියලා කියනවා. ඒක උත්තර දෙන්න හදලා කියනවා ඒ නිවන ස්වභාවයේ ශූන්‍යයක් විදියට. ශූන්‍යතාවයක් විදිහට ඒක නිසා උගව දෙනෙක් එච්චර කැමති නැහැ. ඒ නිවන ඒ වගේ ශූන්‍ය දෙයක් විදිහට අර්ථකථනය කරනවා. නමුත් සර්වඥාන්සේ ඒක මේ අනාත්ම තත්ත්වයක්, ශූන්‍ය තත්ත්වයක්, විච්ඡ තත්ත්වයක්, තුච්ඡ තත්ත්වයක්, පරතෝ තත්ත්වයක් විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ විදාශනික වශයෙන් ප්‍රශ්නේ නගන්න පුළුවන් වුණාට ප්‍රායෝගික ප්‍රශ්නේ ප්‍රශ්නේ වෙන්නේ තමන් ප්‍රශ්න නගන්නා හෝ උත්තර දෙන්නා හෝ ඒ පවතින විඥානය මොකක්ද කියලා ආબોධ කරගන්න උත්සාහ කරන වැඩියට මේ ප්‍රශ්න උත්තරේ උත්තර දෙවෙනවා නම් ප්‍රයෝජනයක් වෙනවා නම් අනුග්‍රහය දක්වනොත් මේකට වෙලාව ගත කරන්නේ ඒක නැතුව මේ පුදු දැනුම සඳහා මේක කෙරුවොත් අපිට කෙලවර කරන්න බැරි ප්‍රශ්නයක් වෙන්නේ ඒක නිසා ඒ වගේ ප්‍රශ්න රාශියක් ඒ දවස්වල සර්වඥයන් ඉල්ල කියනවා ඉතින් අහගෙන අහගෙන යනකොට සර්වඥාන්සේ ඒකට ප්‍රශ්නයක් මාර්ගයෙන් උපමාවක් මාර්ගයෙන් රූපකයක් මාර්ගයෙන් තමයි උත්තර දෙන්නේ. ඒක කියනවා මේ මේ ඉන්දියක් නැත්නම් ඉන්දියක් මේ ගොඩ බිම දෙකේ වැඩ කරනවා. නමුත් ඉන්නේ ඉන්දියක් කියලා තමයි කියනවා. දීපකට දෙකම ඒ මේ ගෙම්බ වැටව ගන්නට පස්සේ මේ ගෙම්බි පැටවුන්ට වතුර විචරණයි ගත කරන්න පුළුවන්. උන්ට ගොඩ ජීවිතයක් නැහැ. ඉස්කිටිය කියන කාලේ ඕ මාළුවෙක් සොරට ගත කරන්නේ. ඉතින් ඉස්කිටිය දකින්නලු අම්මා වෙලාවක ඉන්නවා තමන් ළඟ තමන් වෙලාවක නැතිලු. ඉතින් උන්න පුළුවන් කියලා අහන අම්මා උන්ට වෙලාවට කොහෙද ඉන්නේ කියලා. ඒක කියනවා මම යනවා ගොඩට කියලා. කොහෙද ගොඩට ඉන්න පුළුවන් ගොඩ ගියත් මරනවා. අපිට ගොඩ යන්න බෑ. අපෝ උඹ අපේ අම්මා නම් උඹ කොහොමද ගොඩ යන්නේ කියලා. ඉතින් ගෙදර කියනන් දෙයක් නැතුව මේ මම ඔබේ ජීවිතයක් මට ඕන ගොඩක් එන්න පුළුවන් මටත් එන්න පුළුවන්. මට වතුරෙත් ඉන්න පුළුවන්. උඹලා හැදෙන කාලේ මගේ ඉන්නේ වතුරේ ඉන්නේ. උඹලට ගොඩ ගින්න තේරුම් ගන්න අමාරුයි. උන් උන් ජීවත් වෙන්නේ අර බාහිරගේ කරවල් මාර්ගයේ. වාතයෙන් හැමෙන් හුස්ම ගැනීමක් ඉස්කිරියක් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ වල දෙන දෙකම දන්නේ කරාට අර මේ මේකට විතරක් දන්නේ කරාගේ ප්‍රශ්න ඇහෙනකොට අසරණ ගතියක් දැනෙනවා. මම කවදාද තේරුම් ගනි තේරුම් ගන්න කමින් කියන්න වෙන්නේ ගොඩ වෙනවා කියලා එකක් තියෙනවා. ඒකෙත් මිනිස්සු සත්තු ජීවත් වෙනවා ගොඩම ඉන්න කියලා සත්තු ආසකුත් ඉන්නවා. අපි දෙගොඩම ඉන්න සත්තු జాතියක්. හැබැයි දැන් උඹලා ඉන්න ඔය අවතිය තනිකර ජලජ අවස්ථාව. ඇසට දෙකම එයයි. ඇති ඒ වගේ මේ ප්‍රශ්නෙට භාවනා පැත්තෙන් බලනකොට කියන්න තියෙන්නේ භාවනා කරගෙන කරගෙන යනකොට සමහර වෙලාවල් වල ඒක පාරට අත්දකින්නවා මොනවාක්වත් නැති තත්ත්වයක්. ඒ தත්ත්වෙදී අපි ඒ தත්ත්වය ගන්න ඒ தත්ත්වෙ නැගිටපුවම ගැස්සিলা එක පාරක මේක පොඩකට ඉස්සලා අපි යමක් අතපව වුණා වගේ. යමකින් ලේසලා ගියා වගේ තේරෙන්න පටන් ගන්නවා. බැලුවොත් ඒක නිින්දකට සාපේක්ෂ කරන තමයි. මේ නිින්දක වගේ වැක්කෙట్లా එහෙම ගතියකුත් නැහැ. හොඳට ඉඳලා තියෙනවා. නමුත් යන තැන් තැන් වල ස්ලිප් වෙන්න පටන් ගන්නවා. අන්නේ ස්ලිප් වෙන්න පටන් අරගත්තාම මේක දැනගන්නේ ආපහු ප්‍රകൃතියට ආවට පස්සේ. නමුත් ඒ වෙලාවේදී ඒක දැනගන්න විදියක් නැහැ. ඒකකොට මේ වෙලාවල් වල සිද්ධ වෙන්නේ මේ සංතතිය රූප සංතතිය, වේදනා සංතතිය, සංඥා සංතතිය, සංස්කාර සංතතිය සහ විඥාන සංතතිය අතරමැද තියෙන හිස්ත පේන්න පටන් ගන්නවා. ඒ පෙනිල්ල පේන්නේ අපේ ආත්මය බිඳියාවක් විදියට මතකයෙන් ගිලිහීමක් විදියට අකරතැබ්බයක් විදියට අපි නිකන් ඒක පාරට නිකන් වලකට වැටෙනවා වගේ තමයි පේන්නේ. ඉතින් මේ වෙලාව මේ වෙලාවේදී ඒක නේ නැහැ කියලා කොහොමඩක්වත් කියන්න බෑ මොකද වෙච්ච බව හොඳටම දන්නවා. නමුත් මේ වෙලාවට අවදි වෙන්නත් බෑ. අවදි වුණාට ඒක ගුරුවරයෙකුට කියන්න බෑ. ඒ වෙලාවේදී මම අත්දැක්කා නම් මොකක්ද අත්දැකේ කියලා කියන්න බෑ. කියනකොට අත්දැකපු නැති අත්දැකීමක් නැතිකම තමයි එතන තිබුණ අත්දැකීම කියන්නේ. ඒක නිසා මේ නිවන වගේ දේවල් විඥානයේ නිරෝධය විස්තර කරන්න මේ භාෂාව හෝ මේ ව්‍යාකරණ කවදාකවත් හරියන්නේ නැහැ. මේ භාෂාව මේ ව්‍යාකරණය තන්දි කර සංසාරයට බඳින එක. මේ භාෂාවෙන් කියන සෑම දෙයක්ම සත්‍ය නෙමෙයි. පරමාර්ථ සත්‍ය කද්දාකත් ආරහත දාන්නේ. වචනෙ දාන්න බෑ. ඒක සර්වඥාන්සේ සඳහන් කරන්නේ නිර්වචනීයයි කියලා. ඉන්න එක බල කියලා කරන්නේ. ඉතින් නමුත් එහෙම කියන්න බැරි විශ්ව කර්මයේ තනකට කට්ටි අඳගහන යනකොට දන්නා දැන ඉඳලා විස්තර කරන විස්තර කරන විස්තර කරන යන. ඒ නිසා මුළු තේරවාදය කියන්නේ දන්නාට දන්නා තැන සිට නොදන්නා තැනට යන ගමන. ගොරෝසු තැන සිට සියුම්ම සියුම් තැනට යන ගමන. ඉතින් යන්නේ ඉස්සෙල්ලා මට ඒ තැන දකින්න ඕනේ මට ඒ තැන පෙන්වන්න ඕනේ කියලා කිව්වොත් කවදාක යන්නේ නැහැ. ඒ සර්වඥයන් සඳහන් කරන උලක් ඇල්ලලා ඉන්න මිනිස්සේ නෑදෑයෝ හෝ යාළුවෝ කියලා වහාම ශල්්‍ය වෛද්‍යවරයෙක් ගෙනලා ඒගොල්ල අරන් ගන්න හදනකොට මේ මිනිසා කිව්වොත් මේ උල විදුරුමිනියා කවුද කියනකම් අත තියන්න බෑ මගේ ඊතලයට. මේකට දාලා තියෙන විෂ මොකද්ද කියනකම් ඊතලට අත තියන්න බෑ. කොයි දිශාවෙන්ද මේක වැටෙන්නේ කියලා අත තියන්න බෑ කිව්වොත් එහෙම එදා මොකද කරනවට කතා කරන්න බැරි කාටවත් කට හිර කරලා ඉතල අරන්දාලිය වල තමයි කතා කරන්නේ මොකද ගත කරන හැම චිත්තක්ෂණයකම විසවදිනවා ශරීරය. ඒ නිසා අපිට මේ ඉතලේ ආවෘති ශාවිතලේ තියෙන විස කවුද විද්ද කියලා අහන්න අයිතියක් තියෙනවා කියලා අපිට පේනවා නමුත් වෙදා ගන්න මේ විකාරයක් කතා කරන්නේ. ඒ වගේ නිවන පිළිබඳව අපිට නැත්නම් විඥාන නිරෝධයක් වුණාට පස්සේ තියෙන தত্ত্বය මේ භාෂාවෙන් කියන දෙන්න හදනවා කියනකොට ගෙම්බි ගිහිල්ලා රිස්කේ කියන්නේ කියලා දෙන්න හරින හැදිලා තමයි තියෙන්නේ. පොදුමේ යමක් තිබෙනවා. උගල පස්සේ සාධක තේරුම් ගනි දැනට ඔය ඉන්න තාලෙන් ප්‍රශ්නේ වළංගුයි. මොකද උත්තරය දෘෂ්ටිවල තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේ වගේ දේවල් සමහර විටක අර වගේ දේවල් වලදී භවනාවේදී අපිට විස්තර කරගන්න බැරි දෙයක් එනකොට අපි කලබල වෙන්නේ, තක්කමුක්ක වෙන්නේ. ඒක මේ අභග්යක් කියලා හිතන්නේ අපි නිවන කියන්නේ gedara geniyanna පුළුවන් කරඬුවක දාලා තැම්පත් කර ගන්න පුළුවන් මොකද්ද වගේ එකක් කියලා හිතන්නේ. ඒක හම් වෙනකන් තමයි වෙබ් බලන්න ඇවිදින්නේ පය වැඩිලා හරි නිවන පොඩක් යනකොට හම් වෙයි කියලා. යාඥා කරනවා නානා ප්‍රදේවල් කරනවා මේ භාවනා අනුකර නිවන් ලබන්න. ඒක හරියන්නේ භාවනා කරනකොට එකයි හම් වෙන්නේ අර නිවන් ලැබපු මම නැති වෙන එක විතරයි. ඒක ප්‍රාර්ථනා කරමු මම නැති වෙනවා ඒ නිසා කියන ජීවිතේ ඉතාමත්ම වටිනා ජයග්‍රහණ තමයි නිවන් ලැබීම. මේ වෙනකොට සංඛ්‍යා වශයෙන් කියනවා 84000 කෝටි ගණන් නිවන් දැකලා තියෙනවා කියන්නේ. නමුත් ඒ ඇනලයිස් කරලා බලලා එකන කියනවා කිසිම කෙනෙක් නිවන් දැක්කයි කියලා පාටියක් දාලා නැහැ. එච්චරම වටිනා දෙයක් ගන්නවා කියලා පාටියක් දාන්න නැතිනම් මොකද පාටිය දාන්න මිනිහා තමයි නැති වෙන්නේ නිවනේ. අනික වෙනකොට අපි සාමාන්‍යව ඩිග්‍රියක් ගත්තාට පස්සේ ජොබ් එකක් හම්බුනාට පස්සේ විවාහ වෙලා අවුරුදු 10ක් වෙන කියාට පස්සේ පාටි දානවානේ. ලොකු දෙයක් නේ මේ දෙන්න එකතු අවුරුදු 10ක් හිටියා ඉන්නවා ඉතින් ලොකු යුද්ධයක් ගෑරන් තියෙන ඇත්තම වටිනවා. පාටි අදහන. නමුත් නිවන කියන අන්තිම දේ ලැබුවත් මේ ලෝකේ කිසිම කෙනෙක් මේ වෙනකන් පාටියක් දාන්නවල ලැබිච්ච දෙයක් නැහැ. මේ විඥානීය නිරුද්ධ වුණා ඒකට කියන්නේ අනිදස්සන තත්ත්වයකටපත් වෙනවා කියලා. ඒකෝට ඒක මැනලා පෙන්නනද අකුරෙන් අඳින්නද කාඩකෙන් පෙන්නනද හැඩයක් පෙන්නනද ව්‍යාකරණය කර දාන්නද කවදාක මොකක්වත් කරන්නේ. ඒ විඥානයේ කියන්නේම අනිදස්සන විඥානය කියලා. නිදස්සන විඥානය කියන්නේ ප්‍රතිබිම්බ පෙන්වන්න පුළුවන්. නිදර්ශනයක් මාර්ගයේ පෙන්වන්න පුළුවන්. විඥානේ අනිදස්සන தත්ත්වයට යනවා. එතකොට ඒක මේ විවහාරයට ගැලපෙන්නේ නැහැ. මේ මේ භාෂාවට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා භාෂා ශාස්ත්‍ර වල තියෙන හැම දෙයක්ම සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකක් එකයි. ඔරිජිනල් එක ඒක මයින්ඩ් ටු මයින්ඩ් තමයි හිතේ හිතට යන දෙයක්. ඒක නිසායි කියන්නේ ඒ සඳහා පොත්පත් ඕනේ. ඒකට සුත්තමේ ඥානය කියලා කියනවා. ඊට පස්සේ ඒක භාවනා කරන්න ඉස්සලා හොඳ පැත්තට කුසල ඡන්දේ බවට පත්කරන චින්තාමය ඥානයක් ඕනේ. කුසල මේ සුතමේ ඥානේ හැම වෙලාවෙම චින්තාමය ඥානය වඩපත් වෙන්නේම නැහැ. උගා මූඩයි තේරෙන්නේ නැහැ පාටි කියන්නේ කියලා නිසා මේ කණි ගන්න මේ කණි යනවා. ඔය සමහරව මේක එකතු වෙලා මේකේ මේ සමීකරණේ වැටුණාට පස්සේ ආ මේක මම කරලා බලන්න ඕනෑ කියලා කුසල ඡන්දේ එනවා. ඒ කුසල ඡන්දේ ආවට පස්සේ මම භාවනාවට පෙළඹෙන්නේ. භාවනාවට ආවට පස්සේ ටිකෙන් ටික ටිකෙන් කරන්නේ මේ විඥාන නිරෝධ කිරීම සඳහා අවශ්‍ය කරන වැඩ කියලා. ඉතින් ඒක නිසා ඒකේ කෙලවර කොහෙද මොකද්ද දකින්නකම් මම වැඩේට බහින්නේ නැහැ කිව්වොත් අන්න ඊතලේ අයින් කරන්න ඊතලේ වංශේ ඊතලේ මේ විෂ මොනවාද කියලා අහන්න ටිකක් තමයි කියන්නේ. ඉතින් මේක හරියට ඒ දවස්වල මේ විශේෂයෙන්ම ආත්මවාදී පිරිස් ඇවිල්ලා සර්වඥාන්සේගෙන් මේ අත්‍ර කෝටික සිව්කොම් ප්‍රශ්න දාලා අහන්න පටන් ගත්තා. මේක ඇත්තක්ද නැත්තක්ද ඇත්ත නැත්ත දෙකම තියෙන එකක්ද ඇත්තයි නැත්ත දෙකම නැති එකක්ද මේකෙන් ඔබ අන්තිකේ කියන්නේ කොයි එකට අහු වෙන්නේ කියලා. ඒක කිසිම තර්කයකට ওই කිසිම ක්‍රමයකට අහු වෙන්නේ නැහැ මේකේ. ඒක ඒක තමයි වෙන්න බෑ මොකද මේ ලෝකේ තියෙන හැම සත්‍යයක්ම හතරට අහු වෙනවා කියලා. ඉතින් ඒක මේක ලෝකුත්තරයි. අනිරෝචනීයයි. නමුත් නෑ කියන්න බෑ මේ දෙයක් කියනවා. ඒ නිසා ආතන් වාසේ පිරුණම් කරලා පස්සේ විඥානය මොකද වෙන්නේ කියන එක මේ චන්න ස්වාමීන් වහන්සේ බෝධික බෝධික ස්වාමීන් වහන්සේ දෙකගෙන කතාවේ සඳහන් වෙනවා ඒ ස්වාමීන් වහන්සේලා නිවන් දකින්නේ මරණ මොහොතේ. බෙල්ල කපා ගන්නවා, දැලිපියේ කපාණේ වල දැලිපියෙන් කපලා එන මරණ වේදනාව මත මේ කියන්නේ වේදනාව මත භවනා කළා මරණය සහ නිවන එක සැරේ වෙහිච්ච වෙනවා. ඒක සර්වචනාංශයේ වඩින ආයතන කියලා කියන්නේ මේ සමශීසී කියලා නිවනක් කියනවා. ඒක මරණ වේදනාව මතයි සිද්ධ වෙන්නේ මරණ චිත්තක්ෂණය සහ නිවන් දැකීම එකවර සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් කියලා මේ රහතන් වහන්සේනකට විතර මේ දේ සලකන්න කියනකොට එතන විශාල අන්ධකාරයක් පේන්න පටන් ගන්නවා මේදුමක් වගේ කල්පාට. සර්වඥයන් කියනවා මේ දූෂි නැමැති මායයි නිකන් මෙයාගේ විඥාණයට මොකද උනේ කියලා බලන් තුල ඇවිල්ලා තියෙනවා. අල්ලන්න බෑ මොකද මෙයා ජීවත් වෙනකන් මේ කෙලස් තිබුණා. එහෙමනම් අනිවාර්යයෙන් මෙයා කොතරම් උපදින්නවා. මායගේ ලිස්ට් එකට එන්න ඕනේ. මෙතන ඉන්න තැන අල්ලන්න බැහැ. කම්පියුටර් චෙක් කරනවා චෙක් කරනවා චෙක් කරනවා නම නැහැ. මිනිහා චෙක් කරන්න ආවෙලා රුසහා කියනවා අහුවෙන්නේ නැහැ. ඉතින් අර ඒ වගේම ලස්සන කතාවක් තියෙනවා මේ එහෙනම් සර්වඥාන්සේ ඉන්න කාලේ විවිධ ජාති මිනිස්සුන්ට මේ මිනිස්සෙක් කියලු ඕන කෙනෙක්ගේ ඔලු කට්ට දුන්නොත් ඔලු කට්ට තට්ටු කරලා බලලා කියනවලු මෙයා මිනිස් ලෝකේ දිවි ලෝකේ ප්‍රඥා ලෝකේ ඉපදුනේ කියලා. අගේ යගේ ශිල්පේක තමයි ඕන කෙනෙක් නිගරදියම කියලා මේ මිනිසා ඒ නිසා හැම තැනම ප්‍රසිද්ධයි. ඉතින් ඒ සරත්නෝර කිච්චෝ කැවිදලා මෙයා කියලා තිනවා කටකින් ගියගේ ඥාතින් කවුරු හරි ඉන්නවනම් දැනගන්න ඕන නම් මට යාගේ ඔලු කට්ට ගෙනත් දෙන්න මම තට්ටු කරපුවාම කියනවා. ඉතින් බලනකොට මිනිස්සු සෑහෙන විශ්වාසයක් ඇති වෙනවා. ඒ බෞද්ධ කියලා කිව්වලු මේ අර පුළුවන් නම් ඔය ඔය පාදයක් අරගෙන රත්නර ඒසනාරාමේ ලොක්ෙක් ඉන්න පොඩක් ගිහලා හම්බෙන්නේ. ඉතින් මෙයා ගියාට පස්සේ කිසෙන්ගත් එක රවචන්ස් වැඩි ඉන්න සුරන්දක් වල අවසරයි සාන්ත මම මේ තාකල් කිසිම තැනකට අභියෝග වෙච්ච නැති ශිල්පයක් මම ළඟ තියෙන ඕනම කෙනෙක් මේ විදිහට පොළවට ගන්න කරපුවාම ඔය දෙපිටනේ කියනවා ගබඩෙන් කොහොම වටිනවා කියලා ආන්ගෙන බලු රහතන්වාසේ තමයි උඩටගෙන දෙන්නේ. යරි කියලා කිව්වල කියන්නසෝ මේක තට්ටු කරලා බලලා කියන්නේ කියලා. මිනිහා තට්ටු කරලා බලලා වට පිට බලනවලු ගන්නවලු ගන්නවලු කියන බැලු ගියතර. මෙතෙක් කල හැම මැරිච්ච කෙනෙක්ම ගියතරක් තිබුණා. භවයටමයි කියන්නේ. මෙතනදී හම්බුණා තට්ටු කරලා යන්න බැරි තමයි. මිනිහා එහාට ගිහින් තට්ටු කරනවා උඩ බලනවා බිම් බලනවා දවසෙ නිකන් අමාරු දෙයක්. ඊට පස්සේ කොහොමද අමාරු විතර නේ සාන්ත මගේ ජීවිතේට මේව දෙයක් මම දැකලා නැහැ. මගේ ශිල්පේ මර 100 100ක් විශ්වාසයි. නමුත් කවදාකවත් මට මරණයට පස්සේ නෝකදින කියලා කම්පිලා නැහැ. ඒක මොකක් කරේ කියන රහසක්. ඒක වලට මම ළඟ මන්ත්‍රයක් වෙන එකක් තියෙනවා. ඊට පස්සේ කියනවා සාමාන්‍යයෙන් මම ඒ වෙනුවට ඕනම කෙනෙකුට දාස භාවයටපත් වෙලා ඇති. මම දන්නේ නැති කොටසක් මගේ ශිල්පේ තියෙනවා මම කැරිම් කියන සංස්කාරය ඒක මොකක්වත් බෑ. ඔබට ඒක දැනගන්න නම් සීලක පිටන් වල ඊට පස්සේ මෙච්චර කාලයක් ප්‍රොබේෂන් පීරියඩ් එකකින් ඉඳලා පැවිදි වෙන්න ඕනේ. පැවිදිලා භාවනා කරන්න ඕනේ. භාවනා කරනකොට පස්සේ තමයි අතර වෙන්නේ. ඒකවලු ඒ සඳහා මගේ ජීවිතෙම ගිහිලා තියෙන මේ සුද්ධ ධර්මතා ඉගෙන ගන්න කැමතියි. ඉතින් බුදු විලා උද්‍යාසිකයන් යන්ත්‍ර යන්ත්‍ර කියලා දෙන්නේ විපස්සනා කරපුවා. විපස්සනා කරලා නිවන් දැක්කට පස්සේ අහලා තියෙනවා දැන් කොහෙද යන්නේ කියලා. ඒකේ මාංශයේ ශිල්ප කරගන්න අවශ්‍යතාවයක් නැහැ. එයා දන්නවා මේ සංසාරේ අනිවාර්යම යන්ත්‍රයකට අහු වෙලා දුවන්නේ එකෙක් නරක උපදිනවා. විඥානෙ මෙතෙන් ගැලවෙන්නේ කුඩල් වගේ එක තැනක් අල්ලගෙන තමයි උපදින්නේ. සරුවඥාන්සේ ක්‍රමයක් හදුවා. මෙතන මේ ඉවර කරනවා උපදින්නේ නැත්නම්. ඉතින් ඒක නිසා යන්ත්‍ර සූත්‍ර මන්ත්‍ර මොන්නම දෙයකටත් ඒ ඒක අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අමාරුයි. අනිර්වචනීයයි. අනිර්වචනීය කියන්නේ රහතන් වහන්සේ නමක් අපවත් වෙන්නේ ඉස්සර වෙලත් අවියත් ඵල සමාපත්තියට සමාජිනවට පස්සේ ඒ විඥානක මොකද වෙන්නේ කියලා කියන්න බෑ. පිරුණා පාන ඉස්සර උනා ඒ උන්වහන්සේගේ හිත අවියත් ඵල සමාපත්තියේදී කොතනද තියෙන්නේ මොකක් අල්ලගෙන තියෙන්නේ කියලා කියන්න බෑ. ඉතින් බෑවට පස්සේ කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා නිවනේ පස්සේ අත ගන්න එපා. නිවන් ලැබපු ජීවත් වෙන රහතන් වහන්සේ නමකේ බැලුවා විඥානයක් කියන එකක් තියෙනවද? තියෙනවා නම් කුමන ආරම්භණයක් අල්ලපනද තියෙන්නේ කියන එක විඥානික කියන්නේ නාම ධර්මනේ ඒක අනිවාර්යම රූප ධර්මයක් අල්ලන්න ඕනේ. නාම රූප දෙක නැතුව ඒකට පවතින්නේ නැහැ. ඒක ලෝක න්‍යාය ධර්මයක්. නමුත් මේ උන්වහන්සේගේ හිත හිතක් කියන දෙයක් තියෙනවා මොකක් ආරම්භණය කරගෙන තියෙන්නේ. මොකක් අරමුණු කරගෙන කියන කෙනෙක් කියන්නේ. ඒකදී මේ ඒ නැති වෙන ස්වરૂපය අනුපතිශේෂ නිබ්බාන ධාතුවක සවපතිශේෂ නිබ්බාන ධාතුව කියනකොට මේ අනුපතිශේෂ සවපතිශේෂ කළ කියන අනුපතිශේෂ අවස්ථාවේ මේ පැත්තේ බලන්න. ඒක මතුවෙච්ච වෙලාවක කිට්ටුවෙන් යන ප්‍රමාණවත් වෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කියනවා පුරුෂේ ඒ තමයි වැඩ කරන වැඩ කරන රට ඉන්න කටේ රජුකෝත් එක්ක සදබල ද්වේෂයක් ඇති කරගන්නවා. මේ රජුකෝ කොහොමරි මරන්න ඕනේ. මොකක් හරි යාගේ අඹුව අරගෙන ගිහිල්ලා තියාගෙන හරි මොකක් හරි එකේ තර ද්වේෂයක් ඇති වෙනවා. නමුත් මෙයා දන්නවා බලවත් මේ රජු කවදාකවත් මරන්න බෑ. මරන්න දැන් අරට ඇඳක් බෑ. ඉතින් යා කරන්නේ රජුතුන්ගේ මාලිගාවේ ඇත්තු බලා ගන්න ඇත් ප්‍රධාන ඇඩ්වලන්ට ගිහිල්ලා කියනවා මම කලින් දුප්පත් මට මොනවක්වත් කරන්න බෑ. මොකක් හරි part time job එකක් කරලා දෙන්න කියලා රස්සාව. ඊටසේ කියලා තියෙනවා ඇත්තුන්ගේ මල මුත්‍රාස් කරන්න ඇත් ගාලා හොදන්න. කොහොම සුළු පඩියක් දීලා තියෙනවා. අර මචං උදේ පාන්දර යනවා. හැන්ද 10 වෙනකම් වැඩ කරනවා. අර පුංචි පඩියට සම්පූර්ණ ස්වාමියා සතුට වෙන විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට බලනකොට අද්දුවට හරි ලේසිලි වැඩි මොකද වෙනසට දුන්න දවසේ ඉඳලා මේක හරි ක්ලීන් ඇත්ත ටික සන්තෝෂයි. අත් බොබඩ පුතිය ගන්න පුළුවන් ඊට පස්සේ මෙයා ප්‍රමණ කරලා. ඒක බලන්න. ඊහුම් කරගෙනකොට මේ හරි සතුටේ වැඩ කරනවා. ඒක තමයි ඕකස්මෝ කරදර වෙන්න බා මගේ ජීවිතේ මේ වටිනා කුරුරේ මේ ස්වාමි කෙනෙක් හම්බෙලා ඔක්කොම වැටි කරනවා සම්පූර්ණ අත්කාල බලා ගන්න. ඉතින් මේ මනස ඊට පස්සේ රජුරණ කියලා කිව්වලු මට මේ හම්බෙන් වගේ කුලි වැඩකාරයෙක් හම්බුනා. ඒ මනස අමුතුමාකාර විදිහට මට උදව් කරනවා. දැන් මම යා ඉච්චර කෙරුවා මිනිහා දිගටම සම්පූර්ණ අත්කාල වැඩ ගන්න. ඊට පස්සේ රජුරණ කිව්වා මේ බොහොම හොඳයි. ඒ මනසේ කවුද හම්බෙනවා හොඳයි කියලා. ඊට පස්සේ ටික දවසක් වැඩ කරගෙන ඉන්නකොට මෙයා සම්පූර්ණ දැක්කෝ වගේ විශ්වාසය දිනාගෙන රජුරෝ කිව්වලු මගේ වැඩ අත්විඳ ගන්නවා මොනසයා මාර්ග ඇතුළත වැඩ නෙමෙයි පිට වැඩවලට දාන්න කියන්නේ. මොනවාක්වත් නැතුව මිනිහා දෙගුණයක් සතුටේ. වැඩ කරනවලු පඩිය බලන්නේ නැහැ, නිවාඩු ඉල්ලන්නේ නැහැ. මොකක්වත් නැහැ. ඒක ඇත්තම ගලවලු මේ අනික ඔක්කොම රාජකීයයෙන් වැඩි මනුස්සයෝ බොහොම විශ්වසනීය වැඩ කරනවා. ඊපස්සේ මනුස්සයන් මාර්ගය ඇතුළේ වැඩ කරනවා. මොකක්වත් නැතුව ජීව වැඩිලත් එහා ගිහිල්ලා වෙලාවටත් එහා වැඩ කළා කවදාකවත් පඩි වැඩි ඉල්ලන්නේ නැහැ. නෑ දවල් නැති කච්චු කරලා අට්ටුවක කියපු කතා ගත්ත. ඉතින් විශේෂ වැඩ කරන මිනිස්සු. ඊට පස්සේ රාජ්‍යක තමගේ පෞද්ගලික PA PA කියන්නේ personal assistant අරගෙන තියෙනවා. අරකට පස්සේ අර කටේ කිසි කෙනෙක් හතර වෙන්න එපා. රාජ්‍යක විසින් කලේ ඔක්කොම කටයුතු මම කරන්නේ. ඒක ඔක්කොටම කියලා රාජ්‍යක නැතිනම් මොකක්වත් නැතුළු ඉස්සර පස්සට වැඩ සේරම කරනවා. කාලයක් යනකොට තියෙන විශ්වාසය දෙන තජ්ජරෝ යහංගපඩාවේ ඉඳා ගන්න තැන ජොබ් එක දීලා තියෙනවා. ජොබ් එක දීපු දවසේ ඔක්කොම නැති ගන්න මේ මනුස්සයා දුනොත් රජුරෝ පුදුල අරස්සාවේ තියෙන කිසි කෙනෙක් බය නැහැ. ඔය දෙයා ඇත්ගාලෙත් වැඩ කරලා තියෙනවා, ඊයේත් වැඩ කරලා තියෙනවා, මාලිගාවත් වැඩ කරලා තියෙනවා. රජුගේ විශ්වාසය ඉඳලා තියෙන්නේ ඔක්කොම මේ මේ වෙනකන් ඉඳලා එනලා රජුරුමයි. රජුරු ඉඳගත්තු පස්සේ ඒක නම් අපට ආන්නේ. ඉතින් ධාරිපුත් සාහන්තුල අහනවා මේ කතාව කියලා මේ මිනිසයා මිනිවරව උනේ කවද්ද කියලා. ඌ එනකොටම මිනිවරව තමයි. මැරුවේ ඒ දවසේ වුණාට වෙනකොටම මිනිවරව තමයි. ඒ නිසා උගා හොඳ සේවක වෙන කොට පරිස්සම් වෙන්න. ඕනම සේවකයෙක් කැවිලා ඕනට වැඩි වැඩ කරගෙන ඉන්නවනේ පැහැදිලිවම අතිකුට්ටුවට අසක් තියෙනවා. ඒ වැඩි වැඩි ඉන්න කලින් ගෙදර යන ඒ මිනිස්සු ජීවිතේ. ඒ කියන්නේ ඇත්තට ඒ පෞලි ප්‍රශ්න තියෙන ඌ රස්සාවේ තියුණු ඒ බලන්නේ කීයක් හරි කන්නවල. කවුරුහරි උනන්දු වැඩ කරනවා නම්. මේ නැති මිනිස්සයා ඊටදී බොහොම යට දෙයක් අල්ලගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රහත් වෙනකොටමයි මිනිමල වෙලා තියෙන්නේ අපිට මිනිමලව පේන්නේ පිරුණපාන. පිරුණපාන පිරුණපාන ඉස්සෙල්ලම ඒ වැඩට යනකොටම එයා යන්නේ දෙන්න වැඩේ කියන තරම්. ඒගොල්ලෝ කියනවා රහතන්සේ රහත් වෙනකොට විඥානේ නිරුද්ධයි. උන්වහන්සේට අවශ්‍ය නම් විඥානේ වැඩ ගන්න මේ ලෝකෙට එන්න පුළුවන්. විඥානේ වැඩ ගන්න නැතුව යන්න ඕන නම් අධ්‍යාත්මල සමාවතිය සමවැදිලා යන්න පුළුවන්. උන්වහන්සේ මේ දෙකම තියෙනවා. නමුත් ඒක 100%ක්ම අධ්‍යාත්මල සමාපත්තියට වැඩි නෑ. ඒ අනිදස්ස විඥානයේ 100%ක් යනවා පළවෙනි වරෙන් පස්සේ. කොට ලෝක ධර්මතාවයේ හැදෙන්න හේතුව මොකද්ද? මොකට ගම තමයි. පළවෙනිම හේතුව අවිද්‍යාව. ලෝක ධර්මතාවයක් කියලා එකක් තියෙනවා කියලා හිතුවනම් ඒ හිතන්නේම අවිද්‍යාවක් නිසා. ඒක මොකක්වත් එහෙම අපිට කියන්න ගන්න දෙයක් නැහැ. ඒක හැදිලා තියෙන අපිට උගන්වන්නවක්වත් අපි මේක ලාභ සත්කාර මොනවක්වත් දෙන්නේ අපි හිතුවත් නැතත් ඒක යනවා. එතකොට කියනවා නම් මේ පෘථිවිය නිහා වෙන පෘථිවියක වෙන තැනක මනුෂ්‍ය జాති ඉන්නවද නැද්ද කියන එක අපි දැනගත්තත් නැත්නම් ඒක අපිට ඇති කිසි වැඩක් නෑ. ඔක දැනගන්න දඟලන ආ දුකම තමයි. මේ හොයන්න හදනකොටම දුකම තමයි. දැන් ලෝක ධර්මතාවයක් තියෙනවා කියලා කියන්නේ ලෝකයක් පිළිගැනීමක්. බාහිරේ බාහිර පිළිගත්තා නම් තමන් පිළිගැනීමක්. තමන් පිළිගන්නේම අවිද්‍යාව නිසා තමයි. තමන් පිළිගන්න තමන් හොයන එක ආගම කියනවා තමන් පිළිගන්න බාහිර හොයන එකට විද්‍යාව කියනවා නැත්නම් ලෝකායත ධර්ම කියනවා අද තියෙන ලෝකේ තියෙන සෑම දැනුමක්ම මෙන්න මේ විදිහට කුණ්‍ය දෙකක් අහගෙන එළිය එක හොයන එක තමයි කරන්නේ කවදාකවත් කියලා කරන්න බෑ ඒකේ ලක්ෂාක තමයි කියන්න පුළුවන් එකක් මේ දෙක ලෝකයක් සහ මම කියන එක කාසිය දෙපැත්තවා මේක ඉස්සල්ලා ඇති වෙන්නේ මමයා ඉතින් මමයාගෙන් තමයි ප්‍රක්ෂේපණයක් යන්නේ. ඉතින් කන්නඩයක් ඉස්සම මම ඉන්නකොට ඒක ප්‍රතිබිම්බ පේනා වගේ මේ පේන ලෝකයේ මගේ අවිද්‍යාව නිසා මම ආගත්ත දෙයක් නැත්නම් සංස්කාරයක්. ඒක කොච්චර පතුරු ගැව්වත් මේ කොච්චර පවුරු කාලා බැලුවත් මේක ශක්ති සහ කාලේනාස්ති කිරීමක් විතරයි. කෙලවරක් කරන්න බෑ. ඒ නිසා දවසක අනිත් පැත්තට මේ ලෝකයේ භාග්‍ය නැත්නම් ලෝකයේ තියෙන රූප ධර්ම මාර්ගයේ ඒක භාවනාස්න කළා ඇතුළට හරවගත්ත වෙලාවට ඉන්සයිට් කියලා කියනවා. ඒක කවදාරි කෙලවර කරන්නේ. නමුත් ලෝකයා හිතන්නේ මේ බාහිර ලෝකේ ඉගෙන ගන්න ලේසි. නිසා භූගෝලය ඉගෙන ගන්නවා, ඉතිහාසය ඉගෙන ගන්නවා, භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා. කොයි දේ ඉගෙන ගත්තත් කවදාකවත් ඒකේ කෙලවරකට හෝ දුකේ කෙලවරකට හෝ සැපයකට හෝ ස්ථාන භාවයටපත් වෙන්නේ නැහැ. එහාට යන්න යන්න යන්න අනිත්‍යයි දුකම තමයි පේන්නේ. ඇතුළත හෙව්වත් අනිත්‍යයි දුකයි අනාත්මයි තමයි. ඔහු ගමන කෙලවර කරන්නේ. ඒ නිසාද ඒ ලෝකයේ වැඩ කරන ලෝක ධර්මතාවයේ හැදෙන්න හේතුව විශාල ප්‍රශ්නයක් නිසා අද ලෝකයෙන් එන ජනගහනශීල 50ක් ඒක මූල හේතුකින් නැවුණා. නැත්නම් ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා නවෝකාර දෙවි කෙනෙක් හේතු කරලා තියෙනවා. ඒක මොකද මේ හිතාගන්න බැරි නිසා මේක අපි නොදන්න කෙනෙක්ගෙන් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඊශ්වර ලෝක නිර්මාණ රක්මන් නැත්නම් ਸਰබලධාරි දෙවියන් වහන්සේ කියලා දාලා තියෙනවා. අපි මේ සියලුම ආගම් වල තියෙනවා දේවවාදී ආගම් කියලා. නමුත් බුදුචාන් වහන්සේ ඒකට හේතු බල ධර්මයක් තමයි පෙන්නලා දෙන්නේ. මේ හේතු නිසා නමුත් මේකේ මුල් හේතුව මූල හේතුව හොයන්න කියනම උම්මත්තක වෙනවා කියලා කියනවා. පිස්සු හැදෙන්න කෙටිම මාර්ගය. මූල ඒ කියන්නේ ෆස්ට් කෝස් එක පේන එක. නමුත් මේ දිවෙනාසේ ලෝකෙමවා කියන එකට ඒක අල්ලින්න ලොකු තර්කයක් අභියෝගයක් වඩපත් වෙලා තියෙනවා ෆස්ට් කෝස් දෙයනාසනට කවුද යනවා. පිටිපස්සේ පිටිපස්සේ යනකොට එකක් වෙනවා. ඒක වල ධර්මයට ගියාට පස්සේ ඒකෙදි පේන්න තියෙනවා අපිට සෑහෙන දුරට යන්න පුළුවන්. ඒකෙදි ලෝකයේ හේතු හොයන්න පටන් අරගත්තොත් කෙලවර ගන්න බෑ කියලා කියනවා. මමයාගේ නැත්නම් අවිද්‍යාවේ හේතු හොයන පටන් අරගත්තොත් පස්සේ පස්සේ පස්සේ පස්සේ රිග්‍රෙෂන් එකක් තියෙන්නේ ඩීලනින් ප්‍රොසෙස් එකක් යන්නේ කියන්නේ දැන් ඉන්න තැන ඉඳලා පස්සේ පස්සේ යන එකක් තියෙනවා අනේ ඒකේ කෙලවරක් හොයන්න පුළුවන් කියලා කියන සර්වඥාන්සේ අමාරුයි මොකද අපි මේ අභිවෘද්ධියට යන්න හදන්නේ එළියට යන්න හදන්නේ එළියට යන්න යන්න වෙන්නේ අපි වන්මත් වෙන එකයි මන්නත්තර වෙන එකයි අපසට යන්න ඕනේ අපි ඒක තමයි විපස්සනා කියලා කියන්නේ විපස්සනා විතර සෑම දැනුමක්ම බාහිර අවස්ථේ ඉන්ට්‍රොස්පෙක්ට් එක්ස්ට්‍රෝවර්ට් විපස්සනා විතර ඉන්ට්‍රෝවර්ට් ඉන්සයිට් එනනම් අභ්‍යන්තරාවක්ටි මේ දෙක තමයි අනිකාගන් සහ ලෝකේ අපේ මේ සර්වනිකාන් වාසිකේ යන්නේවත් අතර ඇති වෙනස. ඒකෙත් අපි දන්නවා නම් ලෝකයේ බුදුහාමුදුරුවෝ පිළිගත් ජනගහනට වැඩිය වැඩි ජනගහනයක් බාහිරේ හොයමින් ජීවත් වෙනවා සත්‍ය නම් ඊටත් වැඩි ජන ප්‍රතිශතයක් බෞද්ධයන් අතර මේක පිළිගන්න ප්‍රදේශය බොහෝම ඩිංගිත්යි බෞද්ධයෝ කරන්නේ අබෞද්ධයෝ කරන විදිහට බාහිර හොයන එක තමයි බෞද්ධයන් අතර මේ ඇතුළත හැවීමයි ධර්මයේ කියලා පිළිගන්න ප්‍රොපෝෂන් එක ලෝකේ බෞද්ධයන් සහ බෞද්ධයන් අතර ප්‍රොපෝෂන් එකේටත් වැඩි දුක්ඛිත තත්යක තියෙනවා බෞද්ධ වෙලා තාම හොයන්නේ බාහිරේ ඊටසේ වැඩි කොටසක් කාලය ගත කරන්නේ අපි මේ බාහිර වස්තු වලට. ඒකල කියනවා මේ අත්දැකීම් කරන හොයන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් කාට කියන්නේ? අනේ මෙන්න තණ්හාවක්. අනේ මේම ආසාවක් මිනිසුනේ තිබේද මේ ගැළවීමක් කියලා එච්චර තමයි කියන්නේ. ඒ නිසා මේ කායිලේ හොයන්න යනකොට අපි ඒක මේ ආධ්‍යාත්මික ක්‍රමයක නෙවෙයි යන්නේ. නමුත් අපි කොහොම කෙරුවක්වත් ඈ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න කියන්නේම බාහිරේම තරඟපවතිලා ඒක ලොකු දෙයක්. ඒකෙන් තමයි අපි අතර කාර්යයන් තේරෙන්නේ. ඒකෙන් තමයි අපි අමරකාත්‍රයේ දිනුනද කියලා බලන්නේ. ඒකෙන් තමයි අපි මේ අභිවෘද්ධියක තියෙන්නේ හතර යන කියලා බලන නමුත් උපමාන වෙලා තියෙන්නේ හැමදේම මනින්නේ බාහිර ලෝකේ. ඒ තාක්කල් ගන්නත් ආරයික කියනවා. ඒ තමයි ඔය මේ අවුරුදු 30 20කට විතර ඉස්සෙල්ලා ඉඳ වගේ අපි ඔය ලක්ලා තිනවා භෞතික විද්‍යාවේ ගමන් පිට කොහෙද යන්නේ කියලා. අනිවාර්යෙන් බාහිරවත්. ඒක කවදාකවත් මේ මුදලටවත් මේ මොළවලටවත් ස්පර්ශයක් නැහැ. එන්නේ එන්නේ ඇවිස්සෙ තමයි කියන්නේ. ඒ නිසා ඇතුළත හැරෙන්න නම් බාහිර ලෝකයේ ඇවිස්සෙල පැත්තක තියේදී ආධ්‍යාත්මික ලෝකයේ හොයන්න වෙනවා. ඒකෙන් අත් බාහිර ලෝකේ සිට අමතක කරන්න බෑ. නමුත් බාහිර ලෝකේ පේන්නේ, බාහිර ලෝකේ වැටෙන්නේ මම කවුද කියන එක දැනගන්න විතරයි. ඒක කන්නාඩියක් විතරයි. නමුත් අපි හිතන්නේම නෙවෙයි බාහිර ලෝකයක් පවතිනවා. ඒක අවබෝධ කරගත්ත ලැබිච්ච ලෝකක් සල්ලි ලබන්න පුළුවන්, ලාභ සත්කාර ලබන්න පුළුවන් කියලා අපි ඒකට සෑහෙන වෙලාවක් ගත කරනවා. ඒක සර්වඥාන්සේ පෙන්වන බාහිර ලෝකයක් පවතින්නේ අවිද්‍යාව පවතින තාක්කල් පමණයි. අවිද්‍යාව නැති වෙච්ච දවසේ ඒ බාහිර අභ්‍යන්තර කියන ද්වේතාවයක් නැති වෙනවා. ඒ වගේම බාහිරට හොයන කියන මේ ඉඳුරන්ට වාල් වෙන ගතිය විවිධ දකින්න. ඉඳුරන්ට වාල් වෙන තා විඥානයේ බාහිරම පොත්ත වැඩ කරන තාකල් සම්පූර්ණ ලෝකයක් එක තමයි ජීවිතේ තියෙන්නේ. නමුත් ඒකෙන් වලක් කළා ඒක ඇතුළටම ගන්න පුළුවන් වෙනකොට එක්ක නිරාමිෂ සුඛයක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අර පළවෙනි ප්‍රශ්න සම්බන්ධව අවේදිත සුඛයක් ලබන්න පුළුවන්. එතකොට ලෝකයේ අමතක කිරීම අත්‍යවශ්‍යයි. ලෝකේ මතක් වෙනවා කියන්නේ ධ්‍යාන සුඛයක් නෙවෙයි. ලෝකේ මතක් වෙනවා කියන්නේ නිවාස සුඛයක් නෙවෙයි. ඒක ඇත්තටම ප්‍රතිවිරුද්ධ ධර්මයක් කියන්නේ. ඒ නිසා ඒක අමතක කිරීම තමයි නැත්නම් ඒකෙන් දුරුවන් වෙන තරම තමයි ආධ්‍යාත්මික පැත්තට යන්නේ. ඒ නිසා මේක හරි උදාහරණයක් වශයෙන් කියනවා කවුරු හරි Taman ඇඳගෙන ඉන්න සපත්තු දෙකේ බූට් එකේ ලේස් එකෙන් ඇදලා උඩ යන්න හදනවා වගේ. මේකෙන් ඇදලා මම මේකෙන් මේකෙන් උස්සලා මම උඩ යන්න හදනවා කියලා වගේ වැඩක් කියනවා මේ අභ්‍යන්තරය හොයන එක. නැත්නම් මේ මම දැන් මෙතන කියන තන හිඳ පාත්තන එක මේ දුනාස්සේ පුඩා අලුපු විදියක් තියෙනවා වගේ අමාරු වැඩක්. ඒක කොයි වෙලාවෙත් මේ මොහොතේ තියෙන ඊටයි අදටයි ඒකයි යන්න ලොකු චිලිනාරයක් මෙහිලාවක් තියෙනවා. මෙතන තියාගන්න වෙනකොට වෙන තැන් ගැන කල්පනා කිරීම යුතුයකමක්, කැක්කුමක් කියලා හිතන්නේ. මං ගැන හිතනට වැඩිය මගේ කට්ටිය ගැන හිතන එක ලොකු දෙයක් කියලා අපි හිතනවා. ඒ හිතන තාක්කල් ප්‍රමාදයි. ඒ හිතන තාක්කල් මුලාවේ ගත කරන්නේ. ඒ හිතන තාක්කල් ලෝකයා විසින් අපිව කොම්පාණය කරනවා. ලෝකයේ විසින් අපිව දාශභාවයට පත් කරනවා ආයෙත් හරක් වගේ වැඩ ඒ කොච්චර අපි දැනට අවුලලා හිටියත් ඕනම මිනිස්සෙකුට මම දැන් මෙතන කියන දන්න එන්න තියෙන අයිතිවාසිකම නම් කාටවත් නැති කරන්න බෑ. ලෙඩ උනත් නැති කරන්න බෑ. අතපය කඩලා ගියත් මොනෝ නැතුණත් ඒක ගන්න පුළුවන්. ඒක නිසායි අපි මානසිකත්වයේ උතුම් කියලා කියන්නේ. අපි විහිං මේක කෙලස ගන්න උත්සාහ කරාට ඒ වර්තමාන මොහොතේ එන්න තියෙන අපේ මූලික කුසලතාවය අපේ පින ඒක අපි කවදාකවත් නැති කරන්නේ කිසි කෙනෙකුට බෑ. අපි කියන අපිට එහෙම වෙන්න වෙලාවක් නැහැ කියලා ඒක තනි කර හේතුව තමන්ගේම නොදැනීම මිසක් කරන ඕනම වැඩකදී මම දැන් මෙතන කියන එකට ගන්න මට පුළුවන් කරන්නේ. ඒක වලක් කරන්න පුළුවන් జగතේ ලෝකෙක කොහෙවත් නැහැ. දෙවියෙක්, මාරයෙක්, යක්ෂයෙක්, අන්‍යාගමිකයෙක්, මූලධර්මවාදියෙක් කවුරක් නැහැ. අමුදුවර කල්පනා කරන ඔච්චර මාව ඉරගේ දාලා දඬුවම් කරා. එල්ලුම් ගහන දාලා මැරුවා. මේ වෙන වෙලාවෙදී ඒක දැනගැනීමේ ශක්තියක් මට තියෙනවා. මම දැන් මෙතන කියලා ඔය අශීල තත්ත්වෙදිත් කරන්න පුළුවන්. ඒක බැරි නිසා යන්න කියන්නේ අපිට වහන විදිහට ගන්න කියලා එතෙන්ද පුරුදු කරන්නේ. පුරුදු සාමාන්‍ය කම්පන චංචල තියේදී ඒ කම්පන චංචල තත්ත්වය අරතේදී මම දැන් මෙතන ඉන්නේ. නැත්නම් මම දැන් මෙතන කියන තත්ත්වෙ හිත එකලස් වෙච්ච ගමන් ඕනම හිතේ තිබුණේ අසහනකාරී තත්ත්වයක් වහාම දුර වෙනවා. ඒ වගේම මේ මොහොතේ තියෙන විහෙසකල තත්ත්වේ නැති වෙනවා. ඉතින් අපි පුළුවන් පුළුවන් තරමට දවසේ සුළු වේලාවක් හෝ අර එකතු වෙන ටෙන්ෂන් එක, pent up energy එක මම දැන් මෙතන කියන තැනේ මුදා හැදියොත් නම් ප්‍රෙෂර් ගහල් එකක් හදියා වගේ. නැත්නම් වාහනේ දෙන ෂොට් සෝබර් එක වගේ එන්න පටන් ගත්තොත් තේරෙන්න පටන් ගන්නවා මේ නිවන ලබන්නට මට තිබුණ නැත්නම් මිනිස්සුන්ට තියෙන ඒ මූලික හැකියාව කිසිම කෙනෙකුට ඒ අත්තකින් දුරුවන් කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ. සත්‍ය කියන එක අඳුරගත්තා. ඒ නිසා අපිට බාධා කරනවා කියලා කියනවනම් අපේම බය අඩුකමක් මිස අපේම අපි ගැන අව탁සියක් මිස කිසිම කෙනෙකුට බෑ අපි සතිය පිළිගන්න එක වලක් ගන්න. දැන් දැන් එහෙම කියනකොට කැමතිද අකමැතිද කියලා. කවුරු හරි කියනවාද මට මමක් වෙනකොට සතිය පිළිගන්න සතිය පිළිගන්න මට අම්මා වලක් කරනවා තාත්තා වලක් කරනවා බොස් ඇවිල්ලා මාව වලක් කරනවා නැත්නම් කතෝලික මිනිහෙක් වලක් කරනවා නැත්නම් ආණ්ඩුව වළක්වන කියලා කියත ඇවිද ඕනම දෙයක් ඕනම ලාභයක් ඕනම පාඩුවක් වෙනකොට ඒ බව දැනගැනීමේ ශක්තිය අපෙන් අයින් කරන්න පුළුවන් ශක්තියක් නැහැ එතකොට කර්මය ඵල දෙන්නේ ඇයි ඒකට ඒ කියන්නේ අපි බීජ වැපරුවොත් ඒ බීජ ඵල දෙන්නේ අර පොළොවකට වැටෙනවා නම් පොළවේ තෝජාව තියෙනවා තෙතමනයක් තියෙනවා සූර්යාලෝකයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ බීජ කලකට. ඒ වගේ කර්ම කියලා කියන්නේ බීජ. ඉතින් ඒ වතුරුවත් පල දෙනවා. ඒක වස જાති අටයක් නම් වස පලව ගන්නවා. චිත්ත කරවිල නම් කරවිල පල දෙනවා. මේනි අඹ ඇටයක් නම් අඹ පලයක් දෙනවා. ඒ නිසා ඒක බීජ නියාමයේ කියලා එකක් තියෙනවා ලෝකේ. කර්ම කර්ම නියාමයේ කියලා එකක් තියෙනවා. කර්ම නියාමයට වැඩ කරන්නේ පල කෙරුවොත් තමයි පල ගන්නවා. ලෝකේ කියලා කියන්නේ මහා සරුපොළොක්. සංසාරේ කියලා කියන්නේ කර්ම සාකර්ම ක්‍රියාත්මක වෙන සරුපොළොක්. ඉතින් ඒක දැම්මම පස්සේ පළ වෙනවා කියන එක ආම දෙයක් නැහැ. අපිට තියෙන ඇතම තමයි ඉන්නේ. කර්ම රැස්න කරගෙන ඉන්නේ. කොහොමද මේ ප්‍රශ්න ටික මේ 10 ප්‍රශ්න 10 ප්‍රශ්න. සත්‍යපට්ඨාන භාවනා ආනපරසත් භාවනා සහ ධර්ම භාවනා තුලින් සතිය සමාධිය දිනුන පසු ඒ තුලින් විදර්ශනා භාවනා දිනුන කල හැකි ආකාරය පැහැදිලි කර දෙන්නේ කර්ණාන් ඉලා සිටිනවා. ඉතින් මේ මේ මේ මුල් ටික කියනවා පස්සේ ටික කියනවා. ආනාපාන සති භාවනා සහ සක්මන් භාවනා තුළින් සතිය සමාධිය දියුණු වුණා කියලා කියන්නේ මොකක්ද? ඒක මේ ප්‍රශ්නේ ඒ ඒ தත්ත්වයන් නැතුව මට ඊගාවට කියලා දෙන්න බෑ. ඒ නිසා ප්‍රශ්න කරු කැමති නම් මේ පළවෙනි එක ටිකක් විස්තර කරන්න. ඒ කියන්නේ ගානට දීලා තියෙන දත්තමන්දි නිසා මට බෑ ගාන ගන්න. ඊගාට ආනාපාන සති භාවනාවේ ආකාර 16 කෙටියෙන් පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. ආනාපානසති භාවනාවේ 16 ආකාරය මේ ආනාපානසති සූත්‍රයේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා රාහුල වාද සූත්‍රයේ තියෙනවා ඒ 16න් හතරක් පළවෙනි හතර කායන පස්සනාව දෙවෙනි හතර වේදනාන පස්සනාව තුන්වෙනි හතර චිත්තාන පස්සනාව හතරවෙනි හතර ධම්මාන පස්සනාව වශයෙන් වැඩෙනවා ඉතින් ඒක මේ ආනාපානසති සූත්‍රය මේ ශරීරයේ දැනි දැනවල දවස් 10 කරා ඒ කාටරි ඒක ඒ පණ ටිකේ සම්පූර්ණ ඒ දවස් 10 ඇතුළත ආනාපාන සති සූත්‍රය විස්තර උනේ ඒක කියන්නේ පැයකින් කියන්න බැරි මනක් නෙවෙයි නමුත් කිව්වොත් ආනාපාන සූත්‍රය කියනලා පොත කියවලා දෙනවා වගේ වැඩක් ඉපයි වෙන්නේ විස්තර සහිත බලා ගන්න ඕනේ නම් කවුරු හරි ඩෙන්ජරල් ඉන්නවනම් සම්බන්ධ කරගන්න නැත්නම් ටික දවසකින් ඒක ඉන්ටර්නෙට් එකට එයි ආවට පස්සේ අහන්න පුළුවන් එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍රයේ සියලු බණ දැනට තියෙනවා. ඒක නැතුව ඒක අර ටිකක් දීර්ඝ වැඩ පිළිවෙලක් එක තියෙන සම්පූර්ණ දුක්ඛඥ සත්‍යයේ ඉඳලා ආර්ය භාවයට යනකම්ම ඒ 16 ආකාරයෙන් ගෙනියන හැටි වැඩියෙන්ම විස්තර වෙන්නේ ආනාපාන සති සූත්‍රයේ. ඒ නිසා ඒක මේ කෙටි වෙලාවකින් විස්තර කරලා දෙන්න අමාරුයි. ඒ නිසා මම සකහක් පහත්ව ඉල්ලා සිටිනවා අර වගේ දෙයක් කරන සීගස් නම් මේ වැඩේට හොඳයි ඒක අහන එක මොකද ආනාපානසත් සූත්‍රය මේනොත් තුන් සැරයක් කියලා තියෙනවා එක සැරයක් දැන සුබතරාණ කියනවා කෙලිගෙන යනවා සම්ප්‍රවිකේදී කිව්වා ඒකට දැනිටන කට්ටිය කිව්වා සාංශ ඔබ වහන්සේ ළඟ ඉඳලා කියනකොට ලොකු වෙනසක් තියෙනවා ඒ සමට මෙහා මේ සැරේ ධර්ම මේ මොකද්ද දේශනා වශයෙන් ගන්නයි කියලා මම මෙහෙටත් අහලෙව්වා මොකක් හරි සූත්‍රයක් හෝ මාතෘකාවක් තියෙනවනම් කරුණා කරලා කියලා එවන්න අපිට එතකොට ඒක ලෑස්ති වෙන්න පුළුවන් කියලා බුදුහාම ඊය තොරතුරු නැහැ කියලා තිබුණේ ස්වාමීන් වහන්සේ කියනවා. ඒ සාමියේ නිරන්තරම නෝන තමයි කිව්වේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන එක ගැන පොඩක් කියලා දෙන්න. ඒක නිසා මම අර අනුපරිත සූත්‍රය ගත්තා. මේක සම්බන්ධයෙන් ඒ කියවිලා තියෙන මේ ජීවිත සීටි එකක් මම ළඟ දැනට නැහැ. නමුත් මේ දැනීගෙන එකේ කාටද ගෙන ගන්න පුළුවන් නම් ටික දර්ශනකින් ගන්න පුළුවන් කෙටි සමතක් කිරීමක් කරනවා කියන දේ මේ 16 ආකාරයෙන් හතර හතර හතර චතුක්ක හතරකට කරනවා පළවෙනි චතුස්කේ කායනපසනාව දෙවෙනි එක වේදනාපසනාව චිත්තානපසනාව ධම්මානපසනාව වශයෙන් කියන එක සර්වඥාසි දේශනා කරනවා මේ 16 වර්ධනවන අනිවාර්යයෙන්ම යා බොජ්ජංග භාවනාවට සුදුස්සෙක් වෙනවා කියන එක තමයි ආනපන සති සූත්‍රයේ තියෙන මේ කෙටි තේමාව කායපසන භාවනාව අසුභ භාවනාව වර්ණා භාවනාව වැඩි භාවනා වැඩිීමේදී අපි මනසින් කතා කරමින් විශ්ලේෂණය කරමින් මේවා වැඩි යුතුද ඇත්තටම කියනවා නම් මේ මනසින් කතා කරනවා කියන එක භාවනාවට විසාර එච්චර කියන්නේ ඒක කරන තාක්කල් ඒකට භාවනාවක් කියන්නේ හිතනවා නම් නැත්නම් නිකන් කතා කරුවත් එච්චරම තමයි මට කට්ටියට කියන්න තියෙන්නේ. මම දකින්න කට්ටිය වාඩි වෙලා කල්වරුව ගන්නවා. ඉතින් මෙච්චර වටිනා අවස්ථාව එක කරන එක මම හිතනවා මං ගැන නොසලකා හිටිනවා කියලා. දෙන්නේ දෙන්නේ කතා කරනවා දැකීම මේ දින ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා. ඕනෙම නැහැ. මොනම හේතුවක් නිසා වාට ඕනේ නැහැ. සංවිධානය කරන්නේ මොකද කරගන්න කියන්නේ තමන්ගේ හිත පැය පැය භාගයක් විනාඩි 10ක් කතා කරලා බලන්න ඇවිල්ලා වාඩි වෙන්න පැය විනාඩි 20ක්වත් හිත කතා කරන්න පටන් ගන්නවා කතා කරද්දී. එතන අවශ්‍යකතට පස්සේ මනස ඇවිස්සින නිසා මානසික කතා කිරීම සහ සාමාන්‍ය කතාව භාවනාවට වස ඒකයි මේ අරණ්‍ය ගත වෙන්න කියන්නේ ඔක්කොම වල ගත වෙන්න කියන්නේ ඔය ගස් වලට කොච්චර ගන්නත් ගස් අපිට බලන්නේ. ඇතේ ගන්දිනු කරන්නත් බෑ. ඔක්කොම වල ගත වෙන්න ගහක් එක අපි පැයක් කතා කරලා ගහ හ්ම් කියන්නේ. ආරම්භණය ගන්න එන්නේ. ඒ නිසා පුදුමාන්තරම් ඒ ගත්ත එකතු කරගත්ත ශක්තිය නිකා මුදා හරින්න දෙන්නවා. ලාහට ගෙම්බගතු කරනවා වගේ මුදා හරින්න දෙන්න වෙන නිසා භාවනාවේදී විශේෂම විදර්ශනා භාවනාවේදී මොනම විදියකින්වත් අපි මේ මානසික කතා කරන උනන්දු කරවන්නේ නැහැ. හැබැයි ඒක බලක් අරගෙන. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ හිතෙන් ඉන චැටර් කියලා කියනවා. එහෙම නැත්නම් ඇතුළත දෙබස් යනවා අනාගත සැලසුම් යනවා සිහින වැඩිම යනවා ඩේ ඩ්‍රීමින් ෆැන්ටසයිසින් ගොඩක් වැඩ යනවා ඒක වළක්වන්න බෑ ඒක වෙනම කතාවක් නමුත් මේකට පොර ගන්න තමයි උඩගෙඩි දෙන්න එපා මේකෙදි සමාහලට භාවනා නැගගෙන එන වෙලාවදී ලස්සනට ධර්ම වැටෙන්න පටන් ගන්නවා කියන්න පුළුවන් ශක්තියක් එනවා ඒ වගේම අහේ මෙහි කියන අතර සම්බන්ධතාවයෙන් පටන් ගන්නවා ඒකට භාවනාවට වැඩි අර චින්තාමය ඥානෙ හරිය රුචියක් එන්න පටන් ගන්නවා අනේ එතනින් වෙන්නේ මොකද්ද මේ භාවනා ඥානයේ පස්සට ගිහලා චිත්තාමය ඥානෙ ඉස්සර වෙච්චාම තමන් ඉන්නේ කල්පනාවකද භාවනාවකද හිණකද හිත ලෝකද කියලා හොයන්න බැරි වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක කරත් ඉස්සර කරන්න එපයි කියන ගොනාම ඉස්සර කරන්න යන්න එපයි කියන. හැබැයි මේක ඕන වෙලාවක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෙන්නේ භාවනාව ටිකක් හැදීගෙන එනකොට මෙන්න එක විදියට කිය හැකි මේක තමයි විපස්සනා කියන්නේ. විපස්සනා කරනකොට අපි කවදාකවත් චින්තාමය ඥාන ලැබිලා ඒක නිකන් ප්‍රපංච වෙන්න ඇරලා තණ්හාමාන දිට්ඨි වෙදෙන්න දෙන්නේ නැහැ. භාවනාවම යන්න හදනවා. ඒක පිටිපස්සේ කොච්චර දෝ අර කමෙන්ටරිස් ඉන්නේ chat එකේ එනවා. ඒක දැනගන්නවා මේ භාවනාව යනකොට පිටිපස්සේ මෙහෙම වැඩක් වෙනවා කියලා හිතේ ඇති. ඉතින් ඒක සිද්ධ වෙනවා කරන්නේ අපේ ශාසනයේ සිද්ධා තුනක් තියෙනවා. පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේජ සිද්ධා කියලා. පච්චක්ක සිද්ධාව කියලා කියන්නේ ආනාපානය කරනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් ආස්වාසේ සීතලයි, ප්‍රස්වාසේ උණුසුමයි කියලා ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ කියන්නේ අපි අස්පනා අපිට දකින්න. තමන්ගේ ඍජු අත්දැකීමට දැනෙන ප්‍රත්‍යක්ෂ සිද්ධාව. ඒක තමයි අපි අගේ කරන්නේ. ඒක තමයි ඇහැ වාගේ දකින්නේ. එහෙම දකින්නකොටම ඒ දෙක අතර ගලපන හිතවිලියට පටන් ගන්නවා. අනුමාන සිද්ධාව. දැන් මම මෙතන ආස්වාද ප්‍රසවාස කරනකොට මට සීතලෝසුම දැනෙනවා මේ ඉස්සරහින් එක නටත් එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම භාවනා කරන්නේ නැතුව හිටියත් ඊයේ බැලුවනම් ඊයේත් මට මේක වෙන්න ඕනේ. මොකද දැන් මේ වෙන ධර්මතාවය තමයි මේ ආස්වාද වෙන්නේ ඊයේ තුල වෙන්නේ කියලා ඇත්තට මෙච්චර මෙච්චර කොච්චරද කියලා අර අන්වේ ඥාන ඒවට කියනවා ණය විපස්සනා කියලා අනුමාන ඥාන කියනවා මෙව එන්න පටන් ගන්නවා. ඉතින් අර දාර්ශනිකයා කරන්නේ අර භාවනාව එක නතර කරලා අරවාදීගේ කල්පනා කරනවා. ඉතින් කල්පනා කරන්නේ ඊට පස්සේ මෙයා සම්පූර්ණ මීමැසි ගන්න කියේ වැද්දාගේ ඔළුවට මීමැසි පොඩි කරකෙනවා වගේ ඉතින් ඔළුව හිතවිලි බර වෙනවා. ඉතින් මෙයා හරියට කනගාටුන මේ ලස්සන හිතවිලි ටික ලියන්න නැත්තම් ඒක පිළිවෙල ගොනු කරලා කාටද කියන්න නැත්තම් තවත් කනගාට වෙනවා අනේ මේ හොඳ ලස්සන හිතුව ටිකක් ආපිටේ මට ඒක නතර කරගන්න රෙකෝඩ් කරගන්න බැරි වුණා ලියා ගන්න බැරි වුණා කියලා ඉතින් අර භාවනාව අරමුණ සම්පූර්ණ පාරදක්. ඉතින් ඒක නිසා ඒ ප්‍රපංච කරන්නේ නැතුව අර දෙන ප්‍රත්‍යක්ෂයම තව දියකට ඉදිරියට ගෙනියන්න නම් මේ ලැබෙන ප්‍රත්‍යක්ෂේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියන සංකල්පය කියලා. නැත්තම් මේ ලැබිච්ච ප්‍රත්‍යක්ෂය බුදුලට සිද්ධ කර ගන්න. ඒක මමයි දැක්කේ මම කියන්න ඕනේ කියලා ඒක මතින් තොරන් ගන්නවා ප්‍රකාශ කරනවා. ඒ මහසිතාද පොතේ සඳහන් කරලා තියෙනවා ඒ විදිහට ප්‍රත්‍යක්ෂයක් දැකපුවාම මේ ප්‍රත්‍යක්ෂය අනු අනුමාන ඥාන පහළ වීම, අන්වේ ඥාන පහළ වීම ඒක ස්වභාවයක් හදාපදේක උනන්දු කරන්න එපා කියන්නේ. ඒක පිළිබඳව අපි ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා සම්මසන ඥාන අවස්ථාවේදී පැහැදිලිවම මේ වර්තමාන මොහොතේදී හොඳට දේවල් වල දල වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන්න පටන් ගන්නවා. වැටෙන්න පටන් ගන්නකොට ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම කල්පනාවක් එනවලු මම මේ වෙලාවේ දැන් මේ විදිහට බොහෝම සති සමාධියෙන් යුක්තව මේ බලනකොට මට පේනවා නම් මේවා හේතුඵල ධර්මතාවයත් ගියාවේ කියලා මේක මගෙන් පරිබාහිර අනික් අයගෙත් අනිවාර්යයෙන්ම වෙනවා ඒකත් දැනගත්තත් නැතර ගත්තා. ඒක තමයි ස්වභාවය. ඒ වගේම මම හෙට භාවනා කරනකොට මටත් වෙනවා හෙට. ඊයේ වෙන්න ඇති. කියලා මේ ඥානය කාලය දිගේ දෙකකට යන්න පටන් ගන්නවා. දේශේ දිගේ දස දිශාට පැතිරෙන්න පටන් ගන්නවා. පුද්ගල වශයෙන් හැම පුද්ගලයන් කෙරේ පැතිරෙනකොට එයා ඒ අනුව දිගට අනෙක් දේවල් සම්බන්ධ කරගන්නේ අනුමාන ඥාන වඩනයි කියන්නේ. සරුවත්යන් වහන්සේ සම්මස්න ඥාන කරනකොට දසදහසක් සක්වල එහෙම සම්මස්නේ නොකරපු කිසිම දෙයක් නැහැ. ඒසා උන්වහන්සේ තමන්ගේ බුද්ධත්වයට එක්ක මුළු ලෝකෙම දසදහසක් ලෝකවල සිදුවෙන දේ කාලය අනුව, දේශය අනුව, පුද්ගලයන් අනුව ඔක්කොම අතරකට දෙන්නේකියක් දුනා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකල්ලාන ස්වාමීන් වහන්සේත් එක දෙන්නම එක දවසේ සෝවාන් ඒ වුණාට මොග්ගලණ ස්වාමීන් වහන්සේ සුමානයක් අතට හසුනා සාරිපුත්‍ර සාන්තේ සුමාන දෙකක් ගත්තා. ඒ දෙවෙනි සුමානේ උනේ අර සම්මස්සනේ කියලා කියනවා. උන්වහන්සේ දඹදිව තලයේ තියෙන සජීවක අජීවක අවිඥානික අවිඥානික සේරම සම්මස්සනේ කරලා තමයි නිවන් දක්වා ඉන්නේ. ඒක උන්වහන්සේලාට කවුරු ආවත් එන පුද්ගලයා සෝවාන් කිරීමට බුදුහාමුදුරුවෝ වැඩිචාම දක්ෂයාම සාරිපුත්‍ර සාන්තේ දැන් සාහිත්‍ය සාංශ කියනවා ආර්ය විනේ මව කියලා. දරුවෝ ප්‍රසූත කරන්නේ ආරම. පුතක්කන කෙනෙක් ආර්ය ලෝකෙට බිහි කරවන්නේ සාහිත්‍ය සාංශ. එයාට ඕනම කෙනෙකුට මේ පුතක්ජනතයිල ආර්ය තන ආරම්භය කරනවා විශේෂයෙන් සෝවාන් කරනවා. හැබැයි ඉන්නේ හට අත ගන්න වෙලාවක් නැහැ. දරු දරුවා ප්‍රසූත කරලා අම්මා දරුවා හදලා ඊයාට දෙනවා වැඩි කරන්න. ඒ වගේ මොග්ගලණ සාංශය එතනින් රහත් කරනවා. උන්වහන්සේට සම්මසන ඥානෙ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ ධර්ම එන්න පටන් අරගත්තට පස්සේ ඒක දිගේ හිතවිලි පැතිරෙන එක වළක්වන්න බෑ. හැබැයි ඒක උනන්දු කරවන්න ගියොත් උඩගෙඩි දෙන්න පටන් ගත්තොත් අපි දන්නේ කොච්චර ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව පච්චක්ක සිතාවට සාපේක්ෂ වෙන අනුමාන සිතාවද වෙන්නේ නැත්නම් හිතලුවද්ද ඇති කියන එක තේරුම් ගන්න බැහැ. ඒ නිසා මේ ශාසනය ඉස්සරහින් කියන හැදලා පච්චක සිද්ධාව නැත්නම් අනුමාන සිද්ධාව නමුත් පච්චක සිද්ධා අනුමාන සිද්ධාවෙන් කවදාවත් 100ක් අවබෝධ කරගන්න බෑ කියන. ඒ නිසා අපි රහත් උනත් සර්වඥාන්සේ දේශනා කරපු ධර්මයේ දැහැන කොටසක් ශ්‍රද්ධාවෙන් බාර ගන්නවා. දැහැන කොටසක්. මුත් ඒක වැදගත් වෙන්නේ රහත් වෙන්න. රහත් උනාට පස්සේ උනත් බුදුහාමුදුරුවෝ අපිට වැඩි ශ්‍රේෂ්ඨ බව කියන එක ආයේ ඒක කතා කරන්න දෙයක් නෑ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය තරම් අපිට කියන්න බෑ කියන එක කතා කරන්න දෙයක් නෑ. නැත්නම් සංග්‍රහයේ තියෙන වචනාකම ඒක තාමත් අර වචනාකම ඒ ටික සාධාරණ බා. මේ අපේ ශාසනයේ පච්චක සිද්ධාව අනුමාන සිද්ධා සද්දේය සිද්ධා කියලා සිද්ධා තුන යමක් සාක්ෂාත් කිරීමේ ක්‍රම තුනක් වෙනවා. නමුත් අනෙක් ශාසනවල සද්දේය සිද්ධා තමයි පළවෙනි එක කියලා කියනවා. ඊයන්වහන්සේ ලෝකේ නැවුවා කියන විශ්වාසයෙන් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ අනුව අනුමාන කරනවා කවමදාක ප්‍රත්‍යක්ෂයක් නැහැ. ඔය කියන දෙයනාගත් නැහැ, පූජකතුමාගත් නැහැ, ඒක අදහන කෙනෙකුත් නැහැ. ඉතින් අනික් කාරණවල තියෙන්නේ ශ්‍රද්ධාව ඉස්සර කරගෙන මේකට අනුමාන සිද්ධාවක් තියෙනවා ප්‍රත්‍යක්ෂ ගැන ඒගොල්ලෝ කතා කරන්නේ. මේ ජීවිතේ නිවන් දැකීම ගැන කිසිම පොතක සඳහනක් නැහැ. තියෙනවා නම් විමුක්තියක් මේ ජීවිතේ නිකන්. මරණය ආවයි. ඒ නිසා අපේ කේදී අපි පුළුවන් තරම් මේ කාරණා දැනගෙන ප්‍රත්‍යක්ෂේ අස්පනා අපිට දැන් විශ්ල කරනවා මිස කල්පනාවට යන්නේ නැහැ. කල්පනාව උනායි කියලා තරහ වෙන්නේ නැහැ. ඒක වළක්වන්න බෑ. මොකද අගතන සඳහන් කරලා තියෙනවා ගමික හිත සහ ඥානයක් ඇති වුණාම ඒක වහන්න බෑ කියලා. ඒ අනුව හිතවිලි එන ආධාරාවක් එනවා. මොකද හිතවිලි ධාරාව අත්නෝමතිකව යන්න දෙන්න එපා. එන බව දන්නවා. ගලක් වතුර දැම්මොත් එනම් පරිසංග මාරාටික අනාගෙන ඒක අපිට වළක්වන්න බෑ. නමුත් ඒක දිගේ කොහොස කොහොර දාන්න නැතුව වහාම නැවත ප්‍රත්‍යක්ෂයට ඇති. අනායක පණ නැහැ. අවිඥාන කියලා කියන්නේ ගස් කොළන් වලට ගස් වලට සමහරලාට තියෙනවා ඒකේන්ද්‍රිය ප්‍රාණය තියෙනවා කියලා සාමාන්‍ය අපි කියන ගල් වලට ඔය අලකන වලට විඥානයක් නිසා ඒවා අවිඥානික වස්තු කියලා කියනවා. ස්වාමීන් වහන්සේ පක්ම භාවනා දෙපතුල් ස්පර්ශ දැකීමෙන් කරගෙන යමි. මෙසේ කළපසු ඊළඟ පියවර වන්නේ කුමක්ද? මෙහිදී බොහෝ විට වැටෙන්නේ විපස්සනාවද. ඒකට දෙපතුලේ ස්පර්ශය දැකීම කියලා කියනකොට ඒ කියන්නේ පොළොව කියනකොට දැනෙන ස්පර්ශය ස්පර්ශය කියන එකකට වඩා ඒ දැනෙන දේ ගුරුසුකමද කුණුසුමද සිසිලසද්ද පිළිබෙත් පටංගන ඉස්සරහට අනේකද්ද කියලා මේ වගේ පොදු සාමාන්‍ය වචන පාවිච්චි කරන්නේ නැතුව ඒක හරියටම විස්තර වශයෙන් කරනවා නම් ඒ කියනවා හරියට ඒ කරන ප්‍රකාශනේ ඕජාව තියෙන කියලා මස තියෙනවා. මේක මස නැහැ කටු විතරයි දෙන. කොච්චර කෑවත් පාපයක් නැහැ. ස්පර්ශය කියලා කියලා තියෙනවා. දැන් කමඨාන් සූත්‍ර ගන්න පුළුවන් තරම් ඒ තමයි දැකපු ස්පර්ශය මේකට ඇතුල් කරනවා. මම දැක්කේ ස්පර්ශය කියන එක සීතලා කුණුසුමක් ගොරෝසුකමක් ආදී වශයෙන් ඇතුල් කරනවා නම් හරි ලේසි. මේ ස්පර්ශය දකිනවා නම් අපි දැනගන්න ඕනේ මේ ස්පර්ශය එන්නේ පියවරේ නැද. පියවර පටන් අර ගන්නකොට ස්පර්ශයක් ඇත්තේ නැහැ. මොකද වාතයේ ගමන් කරන තාක්කල් අපි සාමාන්‍ය ස්පර්ශ කරන්නේ නැහැ. ස්පර්ශ කරන්නේ ඒකේ ඒවර මැද තියෙන වෙලාවේදී ඒ තිබිල්ල අරගත්තොත් එහෙම පිළිමේ පටන් ගන්න ඇඟිලි වල එක නැතිලා ඊට පස්සේ මේ පියවර තැම්පත් වෙනවා තැම්පත් වෙනවාසි ඊගාකට යනවා මේක හොඳට පියවර බලනකොට කියනවා පියවරක මුල මැද අග වශයෙන් කඩලා බැලුවොත් මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ පියවරේ මැද කොටයි මුල් කොටස සහ අග කොටස ඒ ස්පර්ශයේ සූදානම් කිරීම සහ ස්පර්ශයෙන් ගලවා ගැනීම සිද්ධ වෙනවා. ඒක නිසා මේ විදිහට පේනවා නම් ඉගෙන තමන තමන පියවරේ ස්පර්ශය ගන්න පුළුවන් නම් මේක පියවර මෙනෙහි කිරීම දෙකට කරලා කරන්නේ කියලා. ඔසවනවා, තබනවා. වම ඔසවනවා, තබනවා. දකුණු ඔසවනවා, තබනවා කියලා දෙකට කරලා වැඩ කරන්නේ කියොත් අර හිත ක්‍රියාශක්තිය දෙගුණ වෙන්න පටන් ගන්නවා. ඒකෙත් හොඳට තේරෙනවා නම් ඔසවන වෙලාවේදී මේ තිබුණු බර දෙහෙන හැටි, තබන වෙලාවේ ඒ ස්පර්ශය ඇති වෙන හැටි දැකගෙන තාම යන්න පුළුවන් නම් ඔසවනවා යවනවා තවනවා කියලා තුනට කඩන්න එක පියවර එකට කඩලා මෙනි කරන එක පියවර දෙකට කඩලා මෙනි කරන එක පියවර තුනට කඩලා මේ විදිහට මෙනි කර කර කරගෙන යනකොට හොඳට තේරෙනවා ස්පර්ශය කියලා කියන්නේ මේ පොත තියෙන එකනේ නමුත් මෙහෙම යවන වෙලාවෙදිත් මොකද්ද ස්පර්ශයක් කියන්නේ පාතලේ හරහා පය ගමන් කරනකොට ප්ලේන් එකක් යනවා වගේ එහෙම නැත්නම් ඉස්සරහින් නූලක් දාලා අදින්නා වගේ නැත්නම් පස්සේ මොකක් හරි දාලා තල්ලු කරනවා වගේ මේ වේගයක් වැඩ කරනවා තේරෙනවා ඒක ස්පර්ශයක් කියනද දැනුමක් කියනද කියන්නේ කර දෙන්නත් කරන්නත් කියන්නත් බෑ ඒක අර ඔසෝන යන තරුණට තුන කරලා කරනකොට ස්පර්ශය උනත් තුන් ආකාරයකට සිද්ධ වෙනවා ඔසෝන අවස්ථාවේදී දුබකරේක මොනවාද උස්සනවා වගේ අනායාසයෙන් ඉස්සනවාද ආයාසයෙන් ඉස්සනවාද ඊට පස්සේ යවන අවස්ථාව ඊට පස්සේ තමන අවස්ථාව ඒ කියන්නේ මුළු පියවරක් ගන්න තියෙන උපරිම රූපාකාර තොරතුරු ගන්න. මෙතෙන්දත් ගිහිල්ලා තවත් හිත කර්මන්නේ නම් මෙනේ කරන්න කියන ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතනවා යවනවා තමන් හිතනවා තමනා කියලා නාම ධර්ම වටහා ගැනීමට උත්සාහයක් දෙන්නේ. ඒ මොකද ඔසවන්න හිතෙන චේතනාව එන්නේ නැතුව කවදාත් එසේම වෙන්නේ ඒ චේතනා නතර වෙච්ච තැනම කය ඇවිල්ලා නතර වෙනවා. ඊට පස්සේ මෙහෙම විධානයක් කරනවනේ යවන්න. යවන විධානයත් එක තමයි යැවීම සිදු වෙන්නේ. ඉතින් තබන විධානේ මේ ගේ වයරින් කරලා තියෙනවා. මේ ස්විච් එකක් තියෙනවා. අපි දාන ස්විච් එකේ හැටියට මාඩ පෑන් එකක් වැඩ කරනවා. අනිත් ස්විච් එක දැම්මත් එළිය එනවා. තව ස්විච් එකක් දැම්මම ෆ්‍රිජ් එක වැඩ කරනවා. තව ස්විච් එකක් දැම්මම හීටර් එක වැඩ කරනවා. මේ වගේ ස්විච් එක දාපු ගමන් ඒ යකඩ කොට ඒ කෘත්‍ය කරන්න පටන් ගන්නවා. ස්විච් එක ඕෆ් කරගම ඒක ආයෙ යකඩ කොටක් පාටපත් වෙනවා. ඒ වගේ පහට චේතනානමැති වේග ධාරාව ආවට පස්සේ තමයි পায় වැඩ කරන්නේ. නමුත් ඒක උපාක්ෂියු නාම ධර්ම කේසා ස්පර්ශය කියන රූප ධර්මය හොඳට විස්තර වශයෙන් නැත්නම් විවිධාංගීකරණය කරලා හොඳට තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක තියා මේ ස්පර්ශය කියන වචනේ පාවිච්චි කරන වෙනකොට ස්පර්ශය මොකක්ද කියලා කියන එක. කියනවා නම් හරි ලේසියි. ස්ටඩි කියන්නේ ජෙනරික් ටර්ම් එකක් ජෙනරල් එතකොට සංවේදනය වෙන තොරතුරු ප්‍රමාණය අඩු වෙනවා මම ස්පර්ශ කරන උණුසුමක් ඝනකමක් සීතලක් මේ සැලෙන ගතියක් ආදි වශයෙන් කියනවා නම් ඇක්චුලි හරි ජූසි ආන්නේ විදිහට විස්තර කරනකොට තමයි ඉස්සරහට ඉස්සරහට යන්න හිතුවම කියන්නේ ධර්මයේ ඇසීමෙන් ලැබෙන සුත්තමේ ඥානය මෙපමණකින් සෝවාන් මාර්ගය ලැබීමට හැකිද? ඒ අනුව පුහුණු කරන විදර්ශනා ඥානයේම පැමිණීමෙන් ලබන අවබෝධය සෝවාන් මාර්ග සෝවාන් මාර්ග ඵලයද? ඇත්තටම අර සුතමේ ඥාන, චින්තාමේ ඥාන, පහනාමේ ඥාන කියලා තුනක් තියෙනවා. සුතමේ ඥාන වලින් මේ සෝවාන් වෙනවනම් මම හිතන ඉස්ලාම සෝවාන් වෙන්නේ මයික්‍රෝත් මේ මයික් එක කියලා. ඒකෙන් ගොඩාක් මහන්නේ. ඒක වෙන්නේ නැහැ. ඒ වුණාට ඊට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මේකට නැහැ. ඒකවත් ඒකේ චින්තාවේ ශක්තිය මොකුත් නැහැ. මේක දන්නේ මේ බණිනවත් දන්නේ නැහැ, බුදුබණ කියනවත් දන්නේ නැහැ. ඒකට තියෙන අපේ කනේ තියෙන ඒ වෙනවා. ඒකට ගත්තට කිසියම් තේරුම් බෙදීමේ ශක්තිය සිතුමේ ඥානෙ නැහැ. ඒක නිකන් කැසට් එකකට උනා රෙකෝඩ් කරනවා වගේ කැසට් එක කුණාර පැතුවා රෙකෝඩ් වෙනවා බුදුමනක් වල රෙකෝඩ් වෙනවා ඒක ගන්නත්. දැන් සුත්තමේ ඥාන කියන්නේ එහෙමද? ඒක තමයි චින්තාමේ ඥාන තමයි මේකෙන් ගත යුතු පැත්ත ප්‍රයෝජන පැත්ත සලකලා ඉදි ක්‍රියාත්මක කරලා ගන්න ඕනේ කියලා දැන් තමයි කුසල ඡන්දයක් වඩපත් කරන්නේ. කුසල ඡන්දයක් පත් වුණාට පස්සේ තමයි භාවනා පටන් ගන්න. ඒකට භාවනා කෙරුවා විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඉෂ්ටික සාර ප්‍රයෝජනයක් ලබන්න. බිස්නස් එකට සල්ලි දැම්මට ඒ බිස්නස් එක ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙලා ලාභ ගණන් කරන්ඩ ආයෝජනය කළ සෑහෙන කාලයක් යනවා. ඒක ආයෝජනය කරන්න ඉස්සෙල්ලා දැන් මේ කාලේ හැටින් මොන බිස්නස් එකට සල්ලි දාන්න කියලා කල්පනා කරන්නේ. අනිත් වගේ වැඩ ගොඩක් මේක තියෙන එක නිසා මේ ප්‍රශ්නේ හොඳයි නමුත් වර්ණා කරලා තියෙන ඉච්චරම හරියටම එල්ල කළා නෙවෙයි. ඒකෝට කියනවා යනොස් පුහුණු කරන විදර්ශනා ඥාණයට පැමිණීමේ ලබන අවබෝධයේ සෝවාන් මාර්ග ඵලය කියලා. ඒකත් එහෙම කියන්න බෑ. ඒ මොකද මේ විදර්ශනා ඥාන පරම්පරාවක් යන්නේ. සර්වඥාසේ දේශනා කරේ විසුද්ධි හතකට පස්සේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදි වශයෙන් විසුද්ධි හතකට පස්සේ තමයි පළවෙනි මාර්ගය ලැබෙන්නේ. ඒක හැම වෙලාවම ආනුකූපී වැඩ පිළිවෙලක්. නැත්නම් ප්‍රතිපදා කියලා විදිහට කියන්නේ. එක පහරකින් එක රාත්‍රියකින් එක හීනකින් එක වණකින් එක ප්‍රයත්නකින් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. එවැනිදී රාශි රාශි වීමෙන් ගෝකල් කිරීමෙන් තමයි ඒ ප්‍රයෝජනවත් ගතයි කටකටපත් වෙන්නේ. ඒ නිසා අපි මේ කරන හැම ප්‍රයත්නයකින්ම ගැම්මක් ඇති කරනවා. ඒ ගැම්ම වැඩිල වැඩිල වැඩිල තමයි ඒ කවදා හරි කඩලා යන ගත්තට පස්සේ ඉන්නේ. ඒ නිසා කියනවා භෞතික විද්‍යාව විනෝදේ පොතේ ඔය ප්‍රසිද්ධ පාළුවක් අරගෙන අපි පෙරදෙනේ පාලම ගත්තොත් එහෙම ඒ පෙරදෙනේ පාලම හරියට ගුරුත්ව කේන්ද්‍රය බලලා ජිල් බෝලකින් ගැහුවොත් මේ මුළු පාලම දෙදරනවා. හැබැයි හරියටම ගුරුත්ව කේන්ද්‍රය ගන්න. මේක දෙදරන්නේ ද්‍රෝණයක් සහිතව. ඊට පස්සේ මෙහෙට එන වෙලාව ආපහු යන වෙලාවේ හරියට බලලා තව ජිල් බෝලයක් ගැහුවොත් අර වගේ දෙගුණයක් ද්‍රෝණ වෙනවා. ඒක යහට යනලා තුන් එකක් ගැහුවොත් හරියට ගුරුත්ව කේන්ද්‍රිත වෙන්න ඕනේ. හරියට ඒකේ දෝරයත් එක ගහුවොත් ගහන ගහන වේගයෙන් පානම කඩලා කඩලා බිල් බෝලෙන් ගහලා පානම කඩන්න පුළුවන්. ඒ පෞද්ගලිකයන් ඔප්පු කරලා තියෙන සාක්ෂියක්. හැබැයි ඒක හරියට වෙලාවට ඒ ඒ දෝලනේ යන්න කන දන්න ගහන්න ඕනේ. ඉතින් මේ නිසා පාලම්බුට යනකොට අංගාල කටින් මාර්ච් කරන්න තහනම්. මොකද යම් විදිහකට left right කියන රිද්ම් එකත් එක පාලම coincide වුණොත් පාලම දෙදෙනා. පාරමී යනකොට කියන්නේ නිකන් සාමාන්‍ය වේගයෙන් යන්නේ කියලා යමක් ගන්න දෙන්නේ නැහැ. ඒක පාරම කැඩෙනවා. ඒ වගේ තමයි අපි ඇතගෙන තියෙන කෙලෙස් කඳා. මේ ලස්සන ඇටි ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. ඒ හරියටම ගුරුත්ව කේන්ද්‍රය අල්ලන්න ඕනේ. ඒ කියන්නේ වාඩි වෙනවා. අල්ල හිතර කයට ඉතිරි. ඒ උඩු කයට ගන්න. උඩු කයට හැපෙන තැනට අරගන්න. අරගෙන අරගෙන අරගෙන බලනවා වැඩියෙන්ම සංඥා එන්නේ කොතෙන්ද කියලා ඒක එම් කරන්න. ඉතින් එතෙන්ම ටාගට් කරන්න ඕනේ ගහන ගහන ගහන ගහන. අතින් දිනවා. හිත වෙනවා, ඇතුල් වෙනවා, හිත වෙනවා, ඇතුල් වෙනවා, පිටිනවා කියලා මේක ඉතින් සාහලවන්න පටන් ගන්නවා. ඉතින් ඒක ආයෙ නතර කරලා ආයෙ පටන් අරගත්තොත් ඕතෝද මඩේ දෙවිල්ලක් තමයි වෙන්නේ. ඒක පොඩි අත්දැකීමක් විතර වෙනවා මේ විදිහට හරියට එල්ලේට වැදුනොත් නම් මොකද්ද වෙනවයි කියන්නේ. ඊට පස්සේ ඉතින් අර මේ බයසට අඩු වෙනවා නමුත් අපි කරන්නේ පුදුමාකාර නාස්තික වැඩක් හැමදාම පොඩ්ඩක් කොල්ල ආයතනපත් කරනවා අන්දරේ කොල්ල හිටවු පොලිසියක කතාව තමයි. අන්දරේ අම්මා කිව්වලු මේ පොල් ගහක් හදාගත්තාම පවුලක් තරම් වටිනවා. ඉතින් ඒ නිසා මේ පොල් ගහක් වපයිති මනසට කියලා ලොකෝට හොඳ වලක් අවල පොර දාලා පැලේ හිටවලා හැන්දෑවේ නම් පැලේ ගාන ඉඳලා හැන්දෑවෙනකොට ගෙදර යනවා. ඒ කියලා රොස්කලු බෑ හොරු ගෙනිනවා කියලා පැලේ. අහුවෙන්ද උදේම ගිහිලා හිටවනවලු ආය හැන්දෑවෙනකම් පැලේ ගාන ඉඳලා ආය හැන්දෑවට ගෙදර දෙනවා. ඉතින් ওই අපේ මුල් කාලේ භාවනාව ඔය වගේ තමයි. නැත්නම් ওই අඟුලිමාල මාලේ කරේ දාගන්න ඉස්සෙල්ලා මෙනි මරලා තියෙනවනේ. ඒ ඇඟිලියට මොකද උනේ? ඒව කාලා තියෙනවා. මා මූර්තියෝ කාලා තියෙනවා. සත්තු අල්ලගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ගඳයි කිව්වේ මිනි මිනි ඇඟිල්ලක් තියාගෙන සැක නිසා හැමතැනම මරලා මරලා තිබ්බලු. අන්තිමට බලනකොට ගිහිල්ලා බලනකොට එකක්වත් නැහැ. මිනිහෙක් මරනවා කියන්නේ හරි වියදම් හරි වැඩක් ඒ නිසා අන්තිමට හිතාගත්තලු මේක කරන්න දෙයක් නැහැ. මේ අන්තිමට එල්ල ගන්න වෙන ඇඟේ තියෙන මුළු මිනි ගඳ. හැම ඇඟිල්ලකින්ම මේ ලේ පෙරනවා. ඊට පස්සේ නම් උත් නමක් කරන්නේ අඟුලිමක්. ඒසයි යෝගාවචරත් හෝදෝද මණ්ඩේ දානකන් යෝගාවචරෙක් නෙවෙයි. යෝගාවචරෙක් වෙච්ච දවසේ ගත්ත සමාධිය ගත්ත සතිය ඊගාවස අවස්ථාවට යනකම් පුතුමාකාර උනන්දුකින් රකින්න. ඇත්තටම කියනවා නම් යෝගාවචර කියන්නේ උත්හාන සම්පත්‍ය ඇති කෙනෙක් නෙවෙයි ආරක්ක සම්පදා කියන කෙනෙක්. උපයපු දේ මොන්නම හේතුවක් නිසා වින කියන්නේ. එන්නේ විදිහට උපයපු දේට නඩු කරන්නේ නැත්නම් තමයි. Taman එකට මේ අනදර කරනවා නම් අය ඊට වැඩිය වෙන එකක් නෑ මේ අපි වෙනස් කරන්නේ. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ අපි උපයන්න අපි දක්ෂ වුණාට අපි මේ උපයපු දේ රකින්න දන්නේ. කියන සතිය අපි ඇති කරන්න දානවා. නමුත් ඒ සතිය ඊගාව චිත්තක්ෂණයට මේ සක්මනේ නැගිටට ගියාට පස්සේ පරියන්කට ගෙනියන්න ගන්නෑ. පරියන්කෙන් නැගිටට පස්සේ ඊගා පරියන්කට යන කම්මත කරන්නේ. විශේෂයෙන් පරියන්කෙන් නැගිටින්නේ දක්කලා ගසලා දාලා ආ එයා හරි දුර නැගිටා. එච්චරයි ඒක කරන තිබුණ ගොනු ඔක්කොම ඉවරයි. අතෝ දහහක් කරලා කලින් බින්දා. බහුවෙන්ද බහුවෙන්ද පුදුමාකාර රොමාන්ටික් ඇති වෙන තමන්ටම ගෞරව කරගෙන මේ ඇති කරගත්ත සතිය ඊ ගාව සිද්ධියට යනකම් විපවට්ට ගන්න තු වෙන්නේ. ඒකවල තමයි ඉන්දිය සංවරය. බයලජ්ජාව, සීලේ, ඥාන, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පරිසරය අවශ්‍ය ඥානේ දාර්ශන. ඒක නැත්නම් මේක ඊතර වගේ එකක්, පෙට්‍රල් වගේ එකක්. අර වාදිනේක කොච්චර වෙලා තිබ්බත් උලඟට පිරෙන්නේ නැහැ. හැම වෙලාවෙම වහලා යනවා. දැන් සීලය සීල් සීල් කළද සීලෙන් සීල් කළද නිසා මේ මේ මධ්‍යසාරත් එන්නේ කවදාකවත් එළියට යන්නේ නැහැ හැම වෙලාවෙම සීල් කරන්නේ සීලයයි සීල් එකයි දෙක කිච්චු යන දෙයක් තියෙනවා සීල් නරක වගේ තමයි නේද මේ පොඩි දවසට සමහර සීල් ගන්නවා සමහර සීල් ගන්නවා යෝගාවචර උද්දේට යනකොට තමයි තේරුම් අරගන්නේ අපි සංසාරේ කොච්චරම හම්බ කරන්නේද කොච්චරනම් අඟුලි මාල වගේ මේ මාලේ කරේ දාගන්න නැතුව අතන මෙතන දැම්මද ඒ නිසා අන්තිම හොයලා බලනකොට චිත්ත තැනක ලකුණක් නැහැ. ඊපස්සේ මේ කත් ගත දවස තමයි යෝගී වෙන්නේ. එතකම් අපි භෝගී කියලා කියන්නේ. අප කාම භෝගී වෙන්නේ මේ යෝගී කර්ම ඔක්කොම පැතිරලා. ඊපස්සේ තේරුම් අරගන්නවා මේක ඉවරක් කරන්න බෑ. ඒ නිසා භෝගීකම පැත්තකට දාලා යෝගීකම ගත්ත දවස තමයි තේරෙන පටන් අරගන්නේ උත්සාහ සම්පදා ආරක්ක සම්පදා කියලා දෙකක් තියෙනවා. ඒ අපි මෙතෙක් කල ආරක්ක සම්පදා නිසා කොච්චරද හම්බුකේවත් වීදන් කිරීමේ නෑ කිසිම මේ ආර්ථික අරපිරිමැස්මක් නෑ. ඒ නිසා අපි ආසියාකරයේ මිනිසුන් තියෙන්නේ බටහිර ලෝකෙ මිනිසුන් තියෙන්නේ consumerization materialism. අපේ තියෙන්නේ consumerization spiritualism. හරියට අපිට ගුරු වෙනවා හරියට ත්‍රිපිටකේ තියෙනවා හරියට මේවා තේරෙනවා ඒ වගේම විනාශ කරන ප්‍රදේශය ගලුවොත් විනාශ කරන කියන්නේ ඒකට සලකන්නේ ප්‍රදේශය ගලුවොත් පුදුමාකාර දොර ගැලිලා කරන්නේ. හරියට මහසලා උපේනවා. ඒක රකින්න කිසිසේත්ම නම් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය පරිසර සකස් කරලා දෙන්නේ නැහැ. නිකාන් විවෘත කරලා. ඉතින් ඒවා නිකාන් වියකලා නැරිලා. මේක දැක්කට පස්සේ සංවේග පහළ වෙන්නේ මෙහෙම කරලා කවදා මේක කෙලවර කරන්නේ. ඒක තමයි යෝගීත්වයේ භෝගීත්වයේ පැත්තකට දාලා යෝගීකමට එන්නේ ධර්ම තමයි.